සම්බාසව සූත්‍රය සම්බාසව සූත්‍රයේ සියලු ආශ්‍රව ධර්මතා දුරු කරගන්න ක්‍රමය දුරු කරගන්න පරියායන් කෙසේද කියන එක පිළිබඳව කතා කරගෙන ආවේ. එතනදී දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටස සාකච්ඡා කරලා ඉන් අනතුරුව අපි කොහොමද මේ සංවරයෙන් පහ කරන ආශ්‍රව කොටස මොනවද කියන එකයි කතා කළේ. මූලික ලෙසම ලෙසම අපි හැඳින්නුවා දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසක් ගැන කතා කරන්නේ මෙතනින් සත්‍ය ඥානය පිළිබඳව අපිට හැඳින්වීමකුයි කරන්නේ සත්‍ය ඥානය පිළිබඳව යම් අවබෝධයක් ලබලා දුන්න අපේ දර්ශනය පිරිසිදු කළා. දර්ශනය පිරිසිදු කළා වගේම අපිට අනිකුත් සංවර කරන ක්‍රමවේදයන් තුළ අර දර්ශනයෙන් ලබාගත් ආලෝකය ඒ ප්‍රඥාවෙන් නුවණින් ලබාගත් එළිය තියෙන්නට අවශ්‍යයි කියලා. ඒකදී අපි ඇහැ සංවර කරගන්න හැටි කතා කළා. කන සංවර කරගන්න හැටි කතා කළා. ඉතිරි ආයතන ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් එකින් එකට කතා කරොත් එහෙම ඉවර කරන්න වෙන්නේ නැහැ. සූත්‍රය ඉවර වෙන්නේ නැති සූත්‍රයක් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ සංවර කරගත්තා වගේම සෝතීන්ද්‍රිය සංවර සංවතෝ විහෙරති අන්හිස්ස වික්ඛවේ සෝතීන්ද්‍රිය සංවර සෝතීන්ද්‍රිය සංවරං අසංමුතස්ස විහෙරතෝ උපජ්ජේයම් ආසවා විඝාත පරිලාහා සෝතීන්ද්‍රිය සංවර සංයුත්තස්ස විහෙරතෝ ඒවං සතේ ආසවා විඝාත පරිලාහා නොහොಂತಿ එක සෝතේ සංවර කර ගැනීම නිසා අපි ගියසර කතා කරපු පරියය. ඒකදී අපි මතක් කළා කන සංවර කර ගන්නකොට ඇහැ සංවර කර ගන්නකොට අපි කිව්වා වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වූ දෙයක් හැටියට අපි කතා කළා. සද්ද රූපය ගැන කතා කරනකොට අපි මතක් කළා සද්දෙට රූප නැහැ, රූපෙට සද්ද නැහැ. නැත්තම් කපුටට සද්ද නැහැ, සද්දෙට කපුටුත් නැහැ කියලා. එතකොට රූප නිමිත්ත නැතිනම් මේ ඇස නැමැති ටැබේ බැඳලා තියෙන ලණුව කන නැමැති ටැඹට ගැට ගහන්න එපා. ඇහැට රූපේ පේනවා කියන මේ කනුවේ තියෙන නූල අරගෙන කන නැමැති හනුවෙන් ගැට ගැහුවහම මොකද වෙන්නේ? දකින්න දේ අහන්න පුළුවන්කම තියෙනවා අපිට. ඉන්න කෙනාගේ සද්දේ අහන්න පුළුවන්කම තියෙනවා. ඉන්න කෙනාගේ සද්දේ අහනකොට මොකද්ද වෙන්නේ? ඇහැ ඇත්ත වෙලා රූපය ඇත්ත වෙලා කන ඇත්ත වෙලා සද්දය ඇත්ත වෙලා මේ දෙකම දැනගන්න මනස ඇත්ත වෙලා හිතන කම ඇත්ත වෙලා තමනුත් බාහිර ලෝකෙ නිර්මාණය වෙලා එතකොට ඒක නිසා මේ අනුව යන්නේ පා කියලා. මේකේ බොහොම වැදගත් කොටසක් හැටියට අපි කතා කළේ මතක් කරේ ඇහැ සංවර කරගන්න හැටි කන සංවර කරගන්න හැටි දෙපැත්තකින් පෙන්වුවා හැම වෙලාවකදී මේක අපි මේ දෙපැත්තකින් පෙන්වගෙන කියන්නේ කමතක නොකළ යුතු දෙයක් මොකද දෙපැත්ත මාර්ගයයි මාර්ග සත්‍යය සත්‍යයන්ති කොටස් ටික උපකාරයෙන් අපි මේ යන්නේ මාර්ගය සහ මාර්ග සත්‍ය කියන තැනයි අපි මාර්ගයේ අපි මුලින්ම මතක් කරලා සබ්බාසව සූත්‍රය කියන්නේම සබ්බාසව සංවර පරියායන් වූ භික්ඛවේ දේශිස්සාන. මහණෙනි මම ඔබලට සියලු ආශ්‍රව සංවර කරගන්න පරියාය ක්‍රමයේ දේශනා කරනවා. ඒ ක්‍රමය මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ක්‍රමය. එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ මෙතන අපි පැහැදිලි කරන්නේ විස්තර කරන්නේ මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ අපිට මාර්ගයක් තියෙනවා මාර්ග සත්‍යයක් තියෙනවා. ඇහැ සංවර කරගන්නකොට කන සංවර කරගන්නකොට මාර්ගය සහ මාර්ග සත්‍ය කියන දෙපැත්තෙන්ම ඇහි කනේ සංවරභාවය ඇති කරගන්න වෙනවා. ඒ වගේම තමයි ධානේන්ද්‍රිය සංවර සංගතෝ විහෙරති. ගාහනේන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. යම් විදිහකින් ගාහනේන්ද්‍රිය සංවරං අසංවතස්ස විහෙරතෝ උපජ්ජේයං ආස්වා විඝාත කළාහ. ගාහනේන්ද්‍රිය සංවර කරගන්න නැතුව හිටියොත් යම් ආශ්‍රව කොටසක් පවතිනවා නම් ඒ කොටස නූපදින විදිහට යෝනිසෝ මනසිකාරය පවත්නවා. පරිසංකා යෝනිසෝ ගාහනේන්ද්‍රිය සංවර සම්මුතෝ විහෙරති. මනමින් දැන ගාහණේන්ද්‍රිය සංවරව සංවතව වාසය කරනවා. සංවර සංවතෝ විහෙරති. සංවර කරනවා කියලා කියන්නේ හික්මවනවා. සංවතෝ කියන්නේ වහලා දානවා. සංවර කරනවා, සංගත කරනවා, වහලා දානවා, ගෝපණය කරනවා කියලා කියනවා. එතකොට අපි කිව්වා ආරණ්‍ය විදේහක ක්‍රමයට මේක ඉන්න බෑ. දෙපැත්තකින් වැඩ කටයුතු කරගන්න වෙනවා. එකක් තමයි උඩින් යන පල්වන වතුර ඉඩින් ඉහළ දාන ටික ආපහු ඇතුළට ගලාගෙන ඇවිල්ලා ආයෙ පල් වෙන්න කියන්න බෑ. ඒ වගේම ඇතුළේ තියෙන පල් වෙච්ච ටික ඇතුළේ තියන්න දෙන්නත් බෑ. ඒ ටික අපචේගාමී අස්කරණ ප්‍රතිපදාවක් වෙන්න ඕනේ. එතකොට දැන් අපිට ගන්ධය රැස් වෙලා තියෙනවා. ගන්ධය රැස් වෙලා තියෙනවා. රැස් කරගත්ත ගන්ධ ලෝකෙ තුල තියෙනවා. සුවඳ, දුගඳ මේ දේවල් ලෝකේ අපි රැස් කරගත්ත දේවල්. අපි හිතන්නේ මේ වස්තු සුවඳ නිසාමයි අපි කැමති අපි අකමැති ගඳටයි කියලා. දුරියෙන් සුවඳට දුගඳ. දුරියෙන් සුවඳට දුගඳද? කෙනෙක් කියනවා සුවඳයි කියලා තවත් කෙනෙක් කියනවා දුගඳයි කියලා. දැන් කවුරු කියන කතාවද හරි එක? දුගඳයි කිව්වොත් හරිද සුවඳයි කිව්වොත් ඒ දෙකම වැරදි. සුවඳ පැත්තෙන් කතා කරන්න බෑ හොඳ දෙයක් හෝ නරක දෙයක් පිළිබඳව. හොඳ හෝ නරක Tamange පැත්තෙන් තීරණය කරේ Tamanට ගැලපෙන හොඳ නරකයි එළියෙන් හෙව්වේ. ඒක නිසා ධූරියෙන් සුවඳද දුබදද කියන එක තමන් තුළ හදාගත්ත දෙයක් මිසක රූපේ පැත්තෙන් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද ඉඳන් කියන්න එපා ධූරියෙන් ගඳයි හෝ සුවඳයි කියලා. තම තමන් තුළ හදාගත්ත තමන්ගේ කැමැත්ත මිසක වස්තුව කියන එක හැම වෙලාවකදීම කාමයේ නෙමෙයි කිව්වේ ඒකයි. කාමයේ හදාගන්නේ තමන්ගේ පැත්තෙන්. කැමති වුණොත් තමයි ඒක සුවඳ වෙන්නේ බැරි වෙලා අකමැති වුණොත් ඒක දුගඳයි. ඒක නිසා අපිට දැන් අපි හිතන්නේ ලෝකෙ තුල ඒ දේවල් සුවඳ නිසායි අපි සුවඳ විඳින්නේ කියලා. නමුත් ඇත්තටම සුවඳ නිසා නෙමෙයි අපි විඳින්නේ ඒක සුවඳයි කියලා හිතන තමයි විඳින්නේ. සුවඳයි කියලා හිතන තමයි විඳින්නේ. සුවඳයි කියලා හිතනකම නොදින අපිට ඒක එළියෙන් දකිනකොට නහයත් ඇත්ත වෙලා සුවඳ තියෙන දේත් ඇත්ත වෙලා. අද අපිට සුවඳ සිහිපත් වෙන්නේ සුවඳක් වූ දෙයක් විදිහටද එහෙමත් නැත්නම් මල්වල සුවඳ, ගස්වල සුවඳ, කෑම සුවඳ මේ විදිහටද සිහිපත් වෙන්නේ. අපිට සිහිපත් වෙන්නේ වස්තුවල සුවඳ විදිහට. මෙන්න මේක තමයි ආශ්‍රවය මොකද්ද අපි වස්තුව ගන්ධායතනේ බැඳා චක්කායතනෙට දැන් පරිප්පු වල සුවඳ විඳින්න පුළුවන්. පේන පරිප්පු තමයි දැන් සුවඳ. ඒක නිසා දැන් පරිප්පු වල සුවඳ විඳින්න පුළුවන්කම තියෙනවා. අපි හැම වෙලාවකදීම ආයතන මට්ටමින් තමයි මේ දේවල් හොඳ ලස්සනට හදාගෙන විඳින්න යන්නේ. ඇහැටත් ප්‍රියව තියෙන්න ඕනේ. ඇහැට ටිකක් ප්‍රියමනාප විදිහට පේන්නේ නැත්නම් ආයෙත් හරි ලං කරලා බලනවා. හොඳයිද කියලා. දැන් හැම වෙලාවකදීම ආයතන පැත්තෙන් තමයි පිටවන්නේ. අපි හැම වෙලාවකදීම විඳින්නේ පේන වස්තුවේ සුවඳ. වස්තුවේ සුවඳ විඳිනකොට අපිට වස්තුව ඇත්ත වෙනවා. වස්තුව ඇත්ත වුණ තැනක අපිට ආශ්‍රව ධර්මතාව ටික උපදිනවා. මොකද්ද ආශ්‍රව? අපි කැමැති සුවඳ තියෙනවා, අකමැති සුවඳවල් තියෙනවා. අකමැති සුවඳට කියනවා දුගඳ කියලා, කැමැති දෙයට කියනවා සුවඳ කියලා. සුගන්ධ සහ දුගන්ධ පැනෙන්නේ දෙපැත්තකින්. මීමැස්ස අසුචියන ත්‍රොන් අරගෙන යනවා. මීමැස්ස හිතනවාද සුවඳ වලින් විතරක් රොන් ගන්නවා කියලා. නෑ අසුචි ගොඩක් තිබුණා අසුචියනත් අරගෙන යනවා. මම හොඳට දැකලා තියෙනවා. එතකොට අපි කියනවා නම් මීමැස්ස සුවඳ බලලා යරයි යන්නේ කියලා. සුවඳ සහේතුක උනේ නැහැ, සුවඳ සාධාරණ උනේ නැහැ ලෝකෙ තුල වස්තුවට. අපේ මනසට අනුවයි දුගඳ උනේ, මනසට අනුවයි සුගඳ උනේ. අපි කොච්චර සෙන් පවුඩර් ගහලා සුවඳට හිටියත් දෙවියෙකුට අපි ළඟින් යනකොට ගඳ දැනෙනවා. අපි ළඟින් යනකොට ගඳ දැනෙනවා. අලියෙක් ළඟ කොච්චර ගඳද? අපි අලි බලන්නේ නම් සේනාසනෙන්දී සෑහෙන දුරට දැනෙන අලියගේ ගඳ. අපිට අලියෙක් ඉඳලා ගියත් ඒකේ ගඳ තේරෙනවා. අලියගේ ගඳ අපිට දැනුණාට අපේ ගඳ ඊට වැඩිය අලියට දැනෙනවා. අපේ ගඳ ඊට වැඩිය අලියට දැනෙනවා. අපි සමහර විට අපි එන මාර්ගයේ මීටර් 4500ක් තියලා අලියට කියනවා. අලියට ඒ ගඳ දැනෙනවා. එයා බය අරමුණක් ඒ ගඳ. එතකොට එයාට සුගඳන්ත දුගඳන්ත. එයාට ඒක දුගඳ. අපිට අලිය ගඳ යලියට අපි ගඳ. දැන් කාගේ ගන්ධ සීමාවද ඇත්ත සීමාව? ගන්ධයේ පැත්තෙන් අපිට පණවන්න පුළුවන් කමක් නැහැ. සුවද හෝ දුඟද මේකයි කියලා ගන්ධයේ සීමාවක් පනවන්න පුළුවන් කමක් නැත්තේ. ගන්ධයේ ස්වභාවය හැම වෙලාවකදීම ගන්ධ මාත්‍රයක් විදිහට ඒකට කියන උපාදාය රූපය. මහා භූතය බය කරන්න පෙනී සිටින එක ආකාරය. නැහැ බය කරන්න බෑ රූපයක් විදිහට ඇවිල්ලා. එයාව බය කරන්න පුළුවන් ගන්ධයක් විදිහට ආවා. එහිඳ එයාව බිඳින්න පුළුවන් ගන්ධයක් විදිහට මේ භූතේ පෙනී හිටිනවා. එතකොට ඒක ආරම්භය විඳිනකම බය ඇති කරගන්නේ තම තමන්ට බාහිර දෙයක්. හැම වෙලාවකදීම ඒ ආරම්භය අපි අපිට සුවඳ සහ දුගඳ කියන ටික තම තමන්ගේ රුචි අරුචිකම් මත ඇති කරගන්න දෙයක්. එතකොට දැන් ගන්ධය සංවර කරගන්න යනකොට අපිට ඒකත් අපි කතා කරපු පෙළට අනුව චතුරාර්ය සත්‍ය පැත්තෙන් කතා කරනකොට දෙපැත්තකින් සංවර කරගන්න වෙනවා. දෙපැත්තකින් සංවර කරගන්න වෙනවා කියලා කිව්වේ ගන්ධය තුල සංවර වෙන්න වෙනවා. ගන්ධයක් ඇත්ත වෙලා, දේත් ඇත්ත වෙලා අපිට ඒ තුල සංවරයක් ඇති කරගන්න වෙනවා. ඒ වගේම ගන්ධය හම්බෙන්නේ නැති තැනකිනුත් අපිට සංවර වෙන්න වෙනවා. ඉස්සෙල්ලම අපිට සිද්ධ වෙනවා පොඩි වාජනේ වෙන් කරගන්න. ඒ කියන්නේ මාර්ගයට හිත තියන්න වෙනවා. ගන්ධය ඇත්තම වෙලා නම් අපිට. එළිය ගන්ධය තියෙනවා නම් තියෙන ගන්ධය ඇත්තම වෙලා නම් දැන් කොච්චර කිව්වත් මේක කියන්නේ නෑ නෑ කියලා. මේ එන්නේ මලේ සුවඳම තමයි මේක නැත්තම් කොහෙද සුවඳ? මේ පෙති ටික කඩලා කඩලා පැත්තකට දැම්මොත් මේ මලේ කොටසක් නැත්තම් මෙතන සුවඳක් තියෙයිද? නෑ. මේ මලෙන්න සුවඳ එන්නේ. අපිට තියෙන්නේම මලේ සුවඳ. කොච්චර නෑ කිව්වත් අපිට පේන්නේ නැහැ. මලේ සුවඳ හැම වෙලාවකදීම නැහැ ඇති තැනයි කියන තමන්ගේ පැත්ත ටික පේන්නේ නෑ. ඒක කිව්වට පිළිගන්නේ නෑ. හිත කියනවා අපිට නෑ මලේ සුවඳ තියෙනවා මන විඳින්න පුළුවන් විදිහට නහයක් තියෙනවා. මට නහය තිබුණට අතන තියෙන මලේ සුවඳ දැනෙන්නේ ඒ සුවඳ තියෙනවා. තියෙන නිසා මට එතෙන්ට ගියොත් අතන තියෙන මල් ටිකේ සුවඳ විඳින්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා දැන් මම මල ළඟට යන්න තියෙන හේතු ටික මගේ ළඟ ඒ විදිහටම තියෙනවා. මලේ සුවඳ ඇත්ත වෙලා තියෙනකම් අපිට ඒකම හොය හොය ඉන්නකම් මේ මාර්ගය උපදව ගන්න හරියන්නේ නැහැ. මම හදන්නේම මලේ සුවඳ විඳින්න යන්න. මලේ සුවඳ විඳින්න හදන්න උත්සාහවත් වෙන මට ඉස්සෙල්ලම සිද්ධ වෙන මොකක් කරන්නද? උත්සාහය නතර කරගන්න වෙනවා. මලේ සුවඳ බැලුව කියලා මට ඇති ඵලය මොකද්ද? මට ඇති ඵලයක් නැහැ. සුවඳක් විඳ කියලා ඒක ඇති වැඩක් නැහැ. සුවඳ විඳලා මම මගේ හිත සතුටු කරගන්න දේ විතරයි කරන්නේ. ඒක නිසා මලක් තිබුණ දෙන් සුවඳක් තිබුණ දෙන් ඒ පොඩි සතුට වෙනුවෙන් මම එතෙන්ට යන්නේ නැහැ. කොච්චර දෙයක් කරන්නද මට අර අතන මේ සුවඳ තියෙන මල ළඟට සුවඳ විඳින්න යන්න. මම මෙතනින් නැගිටලා එතෙන්ට ඇවිදගෙන යන්නත් ඕනේ. සෑහෙන වෙහසක් ගන්න වෙනවා මට මලේ සුවඳ විඳින්න. එයා මල ඇත්ත කරගෙන ඒ විදිහ මට්ටමේ යා ආදීනවේ මතක් කරලා බලනවා. දැන් Tamanta සීලය හම්බ වෙනවා. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණත් තහනම්. මල් ගඳ විලවුන් නැග දරන්නේ නැහැ. මල් ගඳ විලවුන් නැග දරන්නේ නැති වෙන්නේ එයා දකිනවා ඒ දේ හරයක් නැති බව. එයා දකිනවා ඒ දේ හරයක් නැති බව. කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්කම තියෙනවා නම් අනිත් අය ගැන හිතලා. අනිත් අය ගැන හිතලා. මේ කියන්නේ මාර්ගය ගැන. අපේ වෙලාවකට පුද්ගල නැහැ කියන වෙලාවකට අනිත් අය ගැන හිතන්න කියනවා. මේ කියන්නේ මාර්ගය පැත්තෙන්. බුදුරජාණන් ශික්ෂාපද පනවන්නේ පුද්ගල භාවයට. පුද්ගල භාවයේ ඇති අයට තමයි ශික්ෂාපදේ පනවන්නේ. මාලා ගන්ධ විලේපන ශික්ෂාපදේ පනවනකොට බුදුරජාණන් වහන්සේ පනවන මල් ගන්ධ විලවුන් නැඳ දරන්න බහැසෙන් පවුඩර් පාවිච්චි කරන්න බෑ. සුවඳ පරමාර්ථයෙන් දෙයක් ඇඟේ දාන්න පාවිච්චි කරන්න ආලෝපනයක් කරන්න බෑ. නමුත් විනය පෙන්නනවා අගිලානස අනාපත්තිය. ගිලනස අනාපත්ති. ගිලනස අනාපත්ති කියන්නේ ගිලනට ඇරෙන්නේ නැහැ. ගිලන් බවක් තියෙනවා කෙනෙකුට අධිකසේ දහඩිය දුබලක් හමනවා. මේ අධිකසේ දහඩිය ගඳ ගන්න කෙනාට සුවඳ සුණු අනුදෙනවා දානවා. සුවඳ කවපු සුවඳ සමයි. අර කාලේ විදිහට නම් සෙන් පවුඩර් වගේ දෙයක් අනුදෙන වදාරනවා. මොකද එයා නිසා අනිත් අයට කරදරයි. සමහරවිට අනිත් මාර්ගයේ වඩන කෙනෙකුට වඩා ගන්න හම්බෙන්නේ නැහැ යා නිසා. ඒක නිසා මම හික්මෙනවා අනිත් අය හික්මලා හරියන්නේ නැහැ කියන තැනකින් නෙමෙයි. එයාට සිද්ධ වෙනවා මේ පිළිකුල් සහගත වූ කය ඒ පැත්තෙන් එයාට සංග්‍රහ කරගන්න. ඒක නිසා එයා හැබැයි එතනදී දක්ෂ වෙන්න ඕන. හුදෙක්ම කය පරිහරණයෙන් ඇති වෙන මේ විඩාව සංසිඳව ගන්න කරන දෙයක් මිසක මේ කය ලස්සන කරගෙන මේ මම හොඳට සුවඳින් ඉන්න ඕනේ කියන දේ දෙන්නේ නෙමෙයි අර. එතකොට ඒ ශික්ෂාපදයේ විදින්නේ හැම වෙලාවකදීම මේ කය සුවඳවත් අනිත් අයට දැනෙන්න ඕනේ කියන තැන. තමන්ගේ රෝගය සංසිඳව ගන්න නෙමෙයි රෝගය වහා ගන්න නෙමෙයි මම මාව සුවඳට අනිත් අයට දැනෙන්න ඕන කියන තැනින් ශික්ෂාපදේ විදිනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මාර්ගයේ පැත්තෙන් පෙන්වන සීලය අපිට උද්ගල භාවයේ තුල මේ පෙනෙන රූපය ඇත්ත කරගෙන ගන්ධය ඇත්ත කරගන්න යන්න එපා. ගන්ධ රූපය ඇත්ත කරගෙන ඒ අනුව වෙහෙසෙන්න එපා. ඒ ගන්ධ රූපය ඇත්ත කරගෙන ඒ ගන්ධ රූපය තුර ඕනෑට වැඩිය වැටෙන්නත් එපා. එතකොට ආහාරයේ පැත්තෙන් ගත්තොත් හොඳ සුවඳ ගහන කෑම හොයන්න එපා. හොඳ සුවඳ ගහන ඇඳුම් හොයන්නත් එපා. සුවඳ ගහන පරිසරය හොයන්නත් එපා. සුවඳ ගහන විදිහට ඇඟ පරිහරණය කරන්නත් එපා. දැන් ඇඟත් ඇත්ත වෙලා සුවඳත් ඇත්ත වෙලා මේ තන බුදුරජාණන් වහන්සේ පැනෙවුවා සරල සංවර බව. සරල බව සංවර බව. මේ සරල බව සංවර බව නැතුව යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක පුද්ගල භාවයේ මට ඇති දෙයක්. නමුත් පුද්ගල භාවයේ මට ඇති ඒ කාරණය මාර්ගයට උපකාර නැහැ කියනෝ නෙමෙයි. මොකද ඒක බොහොම වැදගත් කාරණයක්. ගොඩක් වෙලාවට මේ විදර්ශනා ප්‍රතිසංයුක්ත දේශනා අහන මේ පින්නතුන් ඉතින් ලොකු දෝෂයක් ගොඩක් වෙලාවට. ඇයි ඔක්කොම අනාත්ම දර්ශනයෙන් සාක්ෂාත් කරන්න හදනවා. අනාත්ම දර්ශනයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් දේ තියෙනවා අනාත්ම දර්ශනයෙන් දුර වෙන ආශ්‍රව ටික දුර වෙන විදිහට. හැබැයි සියලුම දේ නෙමෙයි. උදාහරණයක් කිව්ව අපේ වහලේ ටිකක් උසයි. මේ උස වහලේ යම් අඩුපාඩුවක් හදාගන්න, තෙමෙන එක නතර කරගන්න අපිට ඕන වෙනවා ඉනිමලක් හදාගන්න. ඉනිමලක් හදාගන්න ඉස්සෙල්ලම පොඩි පොඩි ලී කෑලි ටික අහසේ තියන්න බෑ. පොඩි පොඩි ලී කෑලි ටිකක් කපලා ඒ ටික අහසේ පිළිවෙලට තියාගන්න බෑ. තියලා අතර පුළුවන් බිමට වැටෙන. ඒක පිළිතා සිටින්න අවශ්‍ය වෙනවා මොකද්ද? දෙපැත්තෙන් හොඳ ශක්තිමත් ලී දෙක. ඒක දිරලා තිබ්බොත් මොකද වෙන්නේ? කඩන්නට. ඒක දිරලා තිබ්බත් බෑ. ඒකට ඕන වෙනවා බොහොම ශක්තිමත් හොඳ කල් පවතින හොඳ බීජ එකක් ඕන කරනවා. ඒක දිරුවොත් වැඩේ හරියන්නේ. ඊට පස්සේ ඕන වෙනවා අපිට පොඩි පොඩි ලී කෑලි ගොඩක්. පොඩි පොඩි ලී කෑලි ගොඩක් ඕන වුණාට අපිට ඉස්සෙල්ලම කණු දෙක අවශ්‍ය කරනවා පොතෙන්ට යනකන්ද වහලේ උඩට හේතු කරන්න පුළුවන් වෙනවා. වහලේ උඩට හේතු කරන්න පුළුවන් වෙනවා. පොඩි ලී කෑලි දෙක ගහලා බලුවොත් එහෙම පොඩි කෑලි ටිකක් ගහලා තියලා බලනකොට හරියන්නේ නැත්තම් වැඩේ හරියන්නේ නැහැ නේ මග මදි. අපි දන්න එක තැනක් තිබුණා ලිලක් හාරලා මෝටරේ තියලා බලන්න කලින් මෝටර ගේට් හදලා මෝටර ගේ හදලා ඉවර කරලා මෝටරේ තියලා බලනකොට වතුර අදින්නේ නැහැ. ඒ මෝටර ගේ ටිකක් දුර වැඩි තියෙනවා. හදලා තමයි වෙන්නේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක එහෙම තියෙනකොට මෝටරේ එළින් තියෙනවා. හදලා බලලා හරියන්නේ නැහැ. ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලන්න. හොඳට මතක තියාගන්න ඕන උදාහරණ. දැන් පොඩි කෑලි ටික ඉස්සෙල්ලා ලොකු මී කෑලි දෙක වහලට තියලා බලනවා. හරි. උස ඇති. ප්‍රමාණවත්. මේ ප්‍රමාණවත් පරිදි සකස් කරගත්ත ලොකු ශක්තිමත් ලී දෙකට දැන් මොකද කරන්නේ? ශක්තිමත් පොඩි පොඩි දීපටි අවශ්‍ය වෙනවා කෑලි වුණේ. දැන් ඒ ටික තියලා එක ඇණයක් ගහලමද හොඳට ඇණයක් ගහන්න වෙනවා හොඳ ශක්තිමත් ඇණ ගහන්න වෙනවා බාගෙට ගැහුවොත් වැටෙනවා හොඳට ගන්න. ඒක නිසා අපිට හොඳට ගහනවා වෙන. හොඳ ශක්තිමත්ව හදනවා. දැන් ශක්තිමත්ව මේ ටික ගහලා ඉනිමඟ ඔසවලා තියලා නගිනවා. අපිට පුළුවන් අහලට නැග ගන්න. නමුත් අද දවසේදී අපි කරන දෙයක් හොඳ ශක්තිමත් කණු දෙකක් හොයාගන්නවා කණු දෙක හොයාලා හොයලා තියනවා වහලට පොඩි ලී කෑලි ටික තියෙනවා පැත්තකින්. දැන් ඕනේ ඕක වැඩක් නැහැ දැන්. ලොකු කණු දෙක තිබ්බා මේ තමයි හරි මේක තමයි හොඳම දේ හොඳ ශක්තිමත් කොම හරි දැන් උඩ පනිනවා කකුල තියන්න එක නෑ දැන් උඩ පනිනවා වහලට නගින්න පුළුවන් වේද නගින්න කවදාවත් බෑ උඩ පනින එක වෙනසක් විතරයි කවදාවත් නගින්න බෑ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බලනවා මේකට නගින්න බෑ. වටපිට බලනවා. දකින්න හොඳ ඉනිමගක් තියෙනවා. හැබැයි කියලා තියෙන්නේ අල්ලපු විතර වහරෙට. දැන් නගිනවා ඒ ඉනිමග දිගේ. හරියයිද? නැහැ. ඇයි හරියන්නේ නැත්තේ? නැග්ගේ අවශ්‍ය තැනට නෙමෙයි. නැග්ගේ වැරදි තැනට. හරියන්නේ ඔය විදිහට තමයි අද අපි අපේ ප්‍රතිපදාව හදාගෙන තියෙන්නේ. අපි ওই විදිහට තමයි අපේ ප්‍රතිපදාව හදාගන්න යන්නේ. ගොඩක් වෙලාවට අපි ශක්තිමත් ලීඩ් එකක් හොයනවා. ඒ ශක්තිමත් ලීඩ් එක තමයි මේ කතා කරන දර්ශනය. කතා කරන මේ දර්ශනය බොහොම ශක්තිමත් ලීඩ් එකක් නැතිනම් අපි කියනවා සත්‍ය ඥානයට අදාළ දේ. කතා කරොත් ගොඩක් දෙනෙකුට කතා කරන්න පුළුවන් සත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම ධර්මතාවය පිළිබඳව. ආයතන 6 නොරවටෙන බව සලායතන නිරෝධය කියන බව වචන වලින් පද වලින් දහස් ගණනින් අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. කණු දෙක හේතු කරලා බැලුවා ගානට ගැලපෙනවා. දැන් හදනවා මොකටද? වහලෙ උඩට නගින්න. වහලෙ උඩට නගින්න කියලා දැන් කණු දෙක හේතු කරා දැන් උඩ පනිනවා. හරියන්නේ අනාත්ම බව සාක්ෂාත් කරන්න සාක්ෂාත් කරන්න අපි උත්සාහවත් වෙනවා. විදර්ශනාවට හිත තියනවා අනාත්ම බවට හිත තියන්න හදනවා හදනවා හදනවා හරියන්නේ නැහැ. උඩ පනිනකොට වහලට කිට්ටු වෙන්නේ නැද්ද? කිට්ටු වෙනවා. ආයෙ මොකද වෙන්නේ? බීමට වැටෙනවා. ආයෙත් උඩ පනිනවා. තවත් වහලට කිට්ටු යන දැන් ටිකක් ඉස්සෙල්ලට වැඩි කිට්ටු වුණා වගේ මේ පාර උඩ පනිනකොට. උඩ පැන පැන වහලේ පේනකොට සතුටු වෙනවා ආන් වහලේ. කිත්තුයි. අතත් උස්සලා බලනවා නගින්න බෑ. හැම වෙලාවකදීම විදර්ශනාව අහනවා මාර්ගයේ යුක්ත ප්‍රතිපදාවම කතා කරනවා. පුද්ගල භාවයේ ඉක්මවා ගියපු බවම අපි ජීවිතයට යොදා ගන්න උත්සාහවත් වෙනවා. එළඹ සිටින බව නැහැ. ඇයි එළඹ සිටින බව නැත්තේ? පඩිපෙළ ගහන්න ඕනේ පොඩි පොඩි කෑලි ටික තියෙන ශක්තිමත් පඩිපෙළ ගහලා නැහැ. හොයාගත්තේ ලොකු දෙක විතරයි. එක එක්කෙනා නතර වෙලා ඉන්න තැන් තියෙනවා. කෙනෙක් තියෙනවා ලොකු කෑලි දෙක අවශ්‍ය නැහැ නිමග හදාගන්න. මේ පොඩි පටි ටික තිබුණාම ඇති. ඒ උත්සාහවත් වෙන අහසේ පොඩි පටි රඳවන්න. එකක් තියෙනවා ඒක වැටෙනවා. ආයෙත් අරගෙන ආයෙත් තියෙනවා. ආයෙත් වැටෙනවා. ආයෙත් අරගෙන ආයෙත් තියෙනවා. ඕක ජීවිතේ කරගත්ත පිරිසක් ඉන්නවා. ඒ වගේ මේ ලෝකෙ පිරිසක් ඉන්නවා හැම වෙලාවකදීම සීලය තුල අපි කතා කරපු චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් ගත්තොත් මාර්ගය තුල හිත තියෙන මාර්ගයෙන් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න හදන පිරිසක් ඉන්නවා. මාර්ගයෙන් නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න හදන පිරිසක්. එයා දන්නේ නැහැ මාර්ගයෙන් සාක්ෂාත් කරන්න පුළුවන් නිරෝධය විතරයි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න බෑ කියන එක. ඒ පිරිස හැමදාම සීලබ්බත පරාමාස ගණය තුළ ඉඳලා සිල්වත් වෙනවා නිවන් දකින්න සිල්වත් පුද්ගලයා Taman තුල දකින්නවා සිල්වත් පුද්ගල භාවයෙන් ඇත්ත කරගෙන ඒ තුල රැඳිලා ඉන්නවා. සමාධිමත් වෙනවා භාවනා කරනවා සමාධිමත් පුද්ගලයා දකිනවා මම හොඳට සමාධිය සමාධිය තුල රැවටිලා සමාධිය තුල ඉන්නවා මේ මොකද්ද ලී කැලේ තියෙනවා ආය වැටෙනවා ආය තියෙන ආය වැටෙනවා ලී කැලේ අහස රඳවන්න උත්සාහවත් වෙනවා ඒ අයට අවශ්‍ය නැහැ ශක්තිමත් දෙපැත්තෙන් තියන්න හොඳ ලී දෙක ඒ ලී දෙකේ වටිනාකම වැදගත්කම දැක්කේ නැහැ නොදැක්ක නිසා ඒ දේ අවශ්‍ය නැහැ යොදාගත්තේ නැහැ. ඒ වගේම තව පිරිසක් ඉන්නවා. ඒ පිරිස ශක්තිමත් ලී කෑලි දෙකේ තියෙන වටිනාකම දැක්කා. ලෝකේ අහසේ පොඩි කෑලි ටික රඳවන්න හදන පිරිස දැකලා ශක්තිමත් ලී කෑලි ටික අවශ්‍යයි කියලා හිතුවා. ඒ දේ ගෙනන්න තියාගත්තා හැබැයි පොඩි ලී කෑලි ටික පැත්තකින් දැම්මා. ඒගොල්ලෝ මේ අපේ බණානයි. අපේ බණානයි කියන්නේ හැම වෙලාවකදීම නිරෝධයට හිත තියන්න හදනවා. හැම වෙලාවකදීම නිරෝධයේ නිරෝධ සත්‍යයට හිත තියන්න හදනවා. ඵලයේ ලක්ෂණ ටිකට හිත තියනවා. ඵලයේ ලක්ෂණ ටිකට හිත තියලා ඵලයේ ලක්ෂණ ටික අද සාක්ෂාත් කරගන්න හදනවා. ඵලයේ ලක්ෂණ ටික අද සාක්ෂාත් කරගන්න හදනවා. දෙවැත්තේ ශක්තිමත් ලී දෙක අඩුයි කියලා දැක්ක ශක්තිමත් ලී දෙක තිබුණා දැන් උඩ පනිනවා. කවදාවත් පේන්නේ උඩ පනිනකොට ලං වුණා වගේ පේන හැබැයි අර කෙනාට වැඩිය උඩ දකින්නවා. හැබැයි පිහිටා හිටින්නේ නැහැ. ඊට පස්සේ මේ ලෝකේ තව පිරිසක් ඉන්නවා සමහර වෙලාවට එක්ක මෙතන උඩ පැනලා වෙහෙසෙනවා. නැත්තම් අහසේ ලී කෑල්ල තියලා වෙහෙසෙනවා. වෙහෙසිලා බලනවා වටපිට. මෙතන නගින්න හරියන්නේ නැහැ. පේනවා එහා පැත්තේ ඉනිමලක් තියනවා ගිහිල්ලා නගිනවා. හැබැයි නැගලා තියෙන්නේ කොහෙටද? Tamange ගෙදර වහලට නෙමෙයි. අල්ලපු ගෙදර වහලට. දැන් Tamanට නොතේ ඉන්න පුළුවන්ද? බෑ. අල්ලපු ගෙදර කෙනා වහලට ඉනිමග තියාගත්තේ එයාගේ වැඩක් කරගන්න මිසක අපේ වැඩේ කරන්නේ නෙමෙයි. අපි බලනවා දැන් මේක හරියන්නේ නැහැ. කෙනෙක් කියනවා මේක ගැඹුරුයි තේරෙන්නේ. කෙනෙක් කියනවා මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක මේ විදිහට සාක්ෂාත් වෙන්නේ. ඒක නිසා අල්ලපු ගෙදර වහලට ගිහිල්ලා නගිනවා. මොකක්ද අල්ලපු ගෙදර වහලට? Taman හිතාගත්තනම් දැන් ඉනිමග අඩුයි කියලා ඉනිමගේ අඩුව පිරිමහ ගන්නවා. එයා මාර්ගයේ අඩුව පිළිමහ ගන්නවා දැන් එයාට අඩුව තිබුණේ එයාට අවශ්‍යතාවයේ තිබුණේ මාර්ගයක් හොඳ ඉනිමගක් එයා ඉනිමග හෙව්ලෝ යන තැන හෙව්වේ නැහැ ඉනිමග හෙව්ලෝ යන තැන හෙව්වේ නැහැ දැන් එයාට හොඳ මාර්ගයක් නැතුව තිබුණේ සැනසීම ඇති කරගන්න උඩට යන මාර්ගයක් එයා හෙව්වා උඩට යන්නේ ඉනිමග හෙව්වගේ සැනසීමට මාර්ගයක් හෙව්වා දැන් එක එක්කෙනා තම තමන්ගේ නිවන් දකින්න එක එක මාර්ග හොයනවා තම තමන්ගේ නිවන් දකින්න එක එක මාර්ග තුල හික්මෙනවා. එතකොට මේ එක එක මාර්ග තුල හික්මෙන්න ගියාට අල්ලපු gedara වහලට නගී මිසක තමන්ගේ gedara වහලට නගින්න බෑ. දැන් මේ ඔක්කොම වැරදි. මේකේ අනුකුබ්බ ශික්ෂා අනුපූර්ව ශික්ෂාවක් තියෙනවා. අනුකුබ්බ ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. මේකට ක්‍රමයක් තියෙනවා. අපෙන් කෙනෙක් අහනවා සත්පුද්ගල බව හොඳට තේරෙනවා අනාත්මයි කියලා. ඇයි මේක සාක්ෂාත් වෙන්නේ නැත්තේ? සාක්ෂාත් වෙන්නේ නැත්තේ අපේ අඩු තියෙන නිසා. කණු දෙක හරි පොඩි ලී කැලි දෙක ගහන්නේ ඒක නිසා කණු දෙක හදාගෙන පොඩි ලී කැලි දෙකක් ගහන්න අපිට ඕන වෙනවා. මේ සබ්බාසෝ සූත්‍රයෙන් අපිට කරේ ඉස්සෙල්ලා හැදුව මොකද්ද ලොකු ශක්තිමත් කන් දෙක ගෙනල්ලා තිබ්බා. දැන් පොඩි ලී කෑලි ටික ගහනවා. මේ කන දෙක පහලට අරගෙන පොඩි ලී කෑලි ටික ගහනවා. පොඩි ලී කෑලි ටික ගහගෙන යනකොට අපිට මේක හොඳ ශක්තිමත්ව ගහන්න ඕනේ මේක දිරලා තිබුණා. ලොකු දෙක ශක්තිමත් වෙන්න පුළුවන් ගහන ලොකු ලී දෙක පොඩි ගහන ලී පැටිය ශක්තිමත් වුණොත් ඒත් කඩාගෙන වැටෙනවා. ඒත් හරියන්නේ නැහැ. ඒක නිසා මේ පොඩි ලී පැටිය බොහොම ශක්තිමත් වෙන්න ඕන එකක්. ඒකයි අපි කලින් මතක් කළේ මනුස්ස ධර්ම තියෙන තැනයි ලෝකෝත්තර ධර්ම වෙදෙන්නේ. මනුස්ස ධර්ම ඇති තැනයි ලෝකෝත්තර ධර්ම වඩන්නේ. කෙනෙක් ඇවිල්ලා අහන සමහර ලාවට ස්වාමීන් වහන්සේ අම්මත් නැත්තම් බාහිර අම්මට සලකන්නේ කොහොමද කියලා. ඒ අනාත්මයි කියලා අපි කතා කරනවා අම්ම නැහැ කියනවා අම්ම මෙහි කියනවා. එතකොට ඉන්න අම්මට සලකන්නේ කොහොමද කියලා. ඇයි? අපි එහි අහන්නේ. පොඩි කණු ටික අපි ළඟ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම මේ පොඩි කටි ටික අපිට බොහොම ශක්තිමත් මාර්ගය යන්න අවශ්‍ය ප්‍රතිපදාව හදලා දෙනවා. අපි උත්සාහවත් වෙලා හරියන්නේ නැහැ වහල ළඟට තියෙන දෙයට. හැබැයි අපිට වහලට යනකම් හේතු කරපු හොඳ ශක්තිමත් කණු දෙක අවශ්‍ය වෙනවා. ඒ දෙක අවශ්‍යයි අපිට ඒ වගේම මේ පොඩි පටිකැලි ටික අවශ්‍යයි දැන් ශක්තිමත් මේ පටිකැලි දෙක තියලා ගහගන්න. ඒ ටික තමයි මේ ගහන්නේ. ඒකයි දෙයාකාරකින් ගහන්නේ. දෙයාකාරකින් ගහනවා අපිට පොඩි පටිකැලි ටික කපනවා කපලා පහසුවෙන් නගින්න පුළුවන් විදිහට මොකට තියලාද ගහන්නේ? ශක්තිමත් කන් දෙකට තියලා ගහන්නේ. වෙන කොහෙටවත් තියලා හරියන්නේ නැහැ. ශක්තිමත් කන් දෙකට තියලා ගහන්නේ. මේ පොඩි පටි කෑලි දෙක අරගෙන නැතිනම් අපි දැන් ඇහි සංවරය කතා කරනවා. ඇහි සංවරය කතා කරලා මේ පොඩි පටි කෑල්ල කපලා ගත්තා. එක පැත්තකින් ඇහ සංවර කරගන්න ඕනේ මාර්ගයේ පැත්තේ තමයි අපි පොඩි පටි කෑල්ල අතට ගත්තා. අතට ගත්ත පටි කෑල්ල අර කණුවට තියලා ගහන්න ඕනේ. කනුව මොකද්ද කිව්වේ සත්‍ය ඥානය තුළ ලබාගත් දර්ශනය දර්ශනයට හේතු කරනවා. දර්ශනයට ගන්නවා. දැන් ඇහි සංවරේ හේතු කරන්න වෙන්නේ දර්ශනයට. කනේ සංවරය හේතු කරන්න වෙන්නේ දර්ශනයට. නාසයේ සංවරය හේතු කරන්න වෙන්නේ දර්ශනයට. දර්ශනයට මේක හේතු කරන්න බෑ කණුව පොඩි පටි කෑල්ල අපි ළඟ නැත්තම්. ඒක නිසා තමයි කනේ සංවරය අපි මේ නාසයේ සංවරය දෙපැත්තකින් කතා කරන්නේ. එක පැත්තකින් ගන්ධය ඇත්ත වෙලා ඉන්න කෙනා ඇත්ත වෙලා ඇත්ත වුණ තැනක පටි කෑල්ල කපා ගන්නවා. බිම ඉඳලා පටි කෑල්ල කපන උඩ පනින්නතු. ඉස්සෙල්ලා. මේ මාර්ගය අපි ඉස්සෙල්ලා අපි තුලට ගන්නවා ඕනවට වැඩිය ගන්ධය ඇත්ත කරගත්ත කෙනෙකුට. මේ මාර්ගය යන්න බැහැ. ඕනකට වැඩිය රූපයේ, සද්දේ, ගන්ධේ, රසයේ ස්පර්ශය ඇත්ත කරගත්ත කෙනෙකුට කොච්චර විදර්ශනාව වඩන්න හැදුවත් ජීවිතෙන් අනිකක් වෙලා දහම දර්ශනය ජීවිතේ වෙලා නැහැ. අපේ ජීවිතය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික පරිහරණය කරන මොහොත. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ මොහොත අපිව ඉක්මවල යන්න නොදී තියාගන්න. ඒ මොහොත අපිව ඉක්මවල යන්න නොදී තියාගන්න. ඒක නිසා ඕනවට වැඩිය ගන්ධයේ පස්සේ වැටෙන්න එපා. ඒක තමයි ගන්ධය සංවර කරගන්න, නාසය සංවර කරගන්න පෙන්වපු පළවෙනි ක්‍රමය මාර්ගය. නාසයේ තියෙනවා, ගන්ධයේ තියෙනවා. දැන් පැනෙන්නේ නාසයේ පැත්තෙන් නෙමෙයි ගන්ධයේ පැත්තෙන් පෙන්වනවා. මේ පැත්තෙන් තණ්හාව අරගෙන යන්න එපා. මේව හොයන්න එපා. මේවා හිතෙනකොට හොඳට දකින්න මේ කයේ අනිත්‍ය මේ මේ පැත්තේ මේ නැති වෙලා යන බව මේ කුණු කය මේ විදිහට රැකගත්ත කියලා මොනව කරන්නද? මේක පිනෙවුව කියලා ඇති ඵලය මොකද්ද? මේ හොඳ ගන්ධයට අපි කැමති වීම තුල මොනතරම් දුකක් අපි සසර විඳින්නේ නැද්ද? හොඳට ආදීනවාන් පස්සනේ හොඳට දකින්න මේකේ ආදීනමේ පැත්ත දකින්න. ඒක කිව්වද මේ පටි කෑල්ල කපලා ගත්තා. නැත්තම් ගන්ධයේ කලකිරෙන විදිහට බැලුවා. දැන් ගන්ධයේ කලකිරුණු අපිට තියෙනවා මේක කොහෙට තියලා ගහන්නද? ශක්තිමත් අර කණුවට තියලා ගන්න. එතකොට තමයි අපේ ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ. කණුව කැපුවට සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් සම්පූර්ණ වෙන්න නම් අර ශක්තිමත් කණුවට තියලා ගහන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට ගන්ධය ඇත්ත නොවන තැනට බලන්න. ගන්ධය ඇත්ත වීම තුළ හදාගත්ත පුද්ගල භාවයේ දුරු වෙන විදිහට ගන්ධය ඇත්ත නොවන විදිහට දැන් වඩන්න ඕනේ. ගන්ධය ඇත්ත නොවන විදිහට වඩන්නේ කොහොමද? අපි කලින් කතා කරා වගේම ඇහැ ගැන කන ගැන කතා කරා වගේම නාසයෙන් තොර ගන්ධය දකින්න එපා. ගන්ධයෙන් තොර නාසය දකින්නත් එපා. හැම වෙලාවකදීම නාසයට පුළුවන් උනේ ගන්ධ මාත්‍රයක් ඇති කරගන්න විතරමයි. ඒ ගන්ධය දැනගන්න පුළුවන් කමක් තිබුණේ නෑ නහයට. නහයට පුළුවන් කමක් තිබුණේ නෑ ගඳ දැනගන්න. දැනගන්න එක කොහෙන්ද කරේ? මනස පැත්තෙන් කරපු රැස් කරගත්ත ටිකක්. නාසයට දැනෙන සුවඳ පරිප්පු සුවඳ බවට පත් කළේ මනසින්. පරිප්පු සුවඳ හදලා දුන්නේ මනසින්. පරිප්පු සුවඳ මුළු ජීවිතේටම නොවින්ද කෙනෙකුට ඒ සුවඳ આવොත් එයාට පරිප්පු ගැන මතක් වෙයිද නැහැ අපිට ඒ සුවඳ එනකොටම අපි වින්දේ මොකද්ද පරිප්පු කියන බව හොඳට දැනගන්න ගන්ධයට පරිප්පු එනකොටම ගල් පරිප්පු කියන බව ඇති කරන්න ගන්ධයත් නාසයත් දෙකම වැය වෙලා ඉවර බව පරිප්පු කියන දැනුම මෙහෙට ගෙනල්ලා දෙන්න හිතේ දැන ගැනීම ඇති වෙන මොහොත වෙනකොටම නාසයත් ගඳත් ඉතුරු නැතුවම නැති වුණු තැනක නිරුද්ධ වුණ තැනකයි මේ දැනුම මෙහි ඇති කලේ. ඒක වැය වුණ නැත්නම් ඒ ගන්ධය ගැන දැනුමක් උපද්දවෙද මේ පැත්තේ. ඒක වැය වුණේ නැත්නම් මේ දැනුම ගෙනල්ලා දෙන්නේ. දැනුමට කියන සංඛාරය කියලා. රූපං රූපත්තාය අபிසංකරಂತಿ इति සංඛාරය. ගන්ධේ රැස් කරනවා අපි ගන්ධේ පිණිස. ගන්ධේ ගන්ධේ පිණිස රැස් කරනවා මොකද්ද? නැවත එකවරක් විඳ ගන්ධේ නැවත විඳින්න පුළුවන්. එකවරක් විඳ ගන්ධේ නැවත විඳින්න පුළුවන්. ඒ ගන්ධය ඇත්ත වෙලා එළියේ ඉඳලා ආපු ගන්ධයක් විඳේ. එළියේ ඉඳලා ආපු ගන්ධය අපිට තියෙන්න නම් මෙහි මම ඉන්න වෙනවා. ගන්ධේ විඳින්න මෙහි ඉන්න වෙනවා. ඒක නිසා දැන් මේ ශාසනය කතා කරන්නේ ලෝකේ ඕන තරම් මේ මොහොත වෙනකොට ගන්ධය එළිය ගොඩක් තියෙනවා. ඒ ගොඩාක් තියෙන ගන්ධය අපි ගිහිල්ලා විඳින්නේ කියන තැනකින් කතා කරන්නේ කොහොමද අපි කියන්නේ ගොඩක් ගන්ධය තියෙනවා කියලා? ගොඩක් ගන්ධ තියෙනවා කියලා අපි කියන්නේ අපි ගොඩක් තැන්වල ඇවිදලා ගන්ධයේ තැන් තැන්වල විඳපු නිසා ඒ විඳපු අරන් අවස්ථා සිහි කරලා නෙමෙයිද කියන්නේ ගන්ධයේ ලෝකේ තියෙනවා කියලා. අපි විඳපු අවස්ථා ටික සිහි කරන්නේ. එතකොට දැන් මේ විඳපු අවස්ථා සිහි කරලා දීලා තියෙන තමන්ගේ මනසේ ආශ්‍රව ටික නෙමෙයිද ගන්ධ තවත් මේ හැරෙනකොට තවත් ගන්ධ තියෙනවා කියන බව ආශ්‍රව ටික. ඒක තමයි කෙලස් ටික. අන්නේ ආශ්‍රවේ දුරු වෙන්න අපිට මේ ගන්ධය දැන් කියන්න වෙනවා අර ශක්තිමත් කන දෙකට. ගන්ධය දුර වෙන විදිහට. අපිට ගන්ධය තුල කාමාශවේ හැට නොගන්න විදිහට. අපි මේ කතා කළා නාදි වාසේති පජහති බ්ලන්ති කරෝති අනුභවං ගමිති. මේක ඉවසන්න බෑ පජහති දුරු කරන්න ඕනේ දන්ති කරෝති ක්ෂය බවට වැය බවට පත් කරන්න ඕනේ අනභවං ගමේති නැවත නූපදින ස්වභාවයට පත් කරන්න දැන් මේ ගන්ධය අපිට මේ විදිහට ගන්ධයේ අරඹය ඇති වෙන කාමාශ්‍රවය ගන්ධයේ විඳින්න ඇති වෙන කැමැත්ත මෙහෙන් දුරු කරන්න ඕනේ මාර්ගය තුල ප්‍රතිපදාව තුල ප්‍රතිපදාවේ සත්‍ය තුල මාර්ග සත්‍ය තුල ගන්ධය නොහට ගන්න බවට යනවා. ගන්ධය නොහට ගන්න බවට යන්න නම් තමන්ගෙන් තොර ගන්ධයක් ගන්ධයෙන් තොර තමනුත් හටුමගෙන් තියෙන්න ඕනේ. අපි අනිත් ආයතන ටිකක් කතා කරනවා නැත්නම් ආයතන හැමදාම කතා කරන්නේ. ඒ වගේම ජීවහා ඉන්ද්‍රිය. දිවත් ඒ විදිහමයි. රස රූපය අපි හිතනවා ලෝකේ රස තියෙනවා තියෙන රස තමයි අපි විඳින්නේ කියලා. ලෝකේ තියෙන රස ගැන දැනුමක් තියෙන්නේ අපි රස කලින් විඳපු රස ඇත්ත වෙච්චි අපිට. දැන් රසයක් ගැටෙනකොටම තවත් ඒ රසයේ තියෙන බව අපි දකිනවා රූපේ පැත්තේ. බත් පිඟානක් අතට අරගෙන කනකොට ඒ විදින ඒ දැනෙන රසය දකින්නේ කොහේ තියෙන දේ හැටියටද? බත් එකේ තියෙනවා කියලා. අරකයි ආපහු අත දාලා ඒ විදිහෙන් බත් කටක් හදාගන්න. මෙහි දැනෙන රසයේ විඳින්න එළියට අත දාලා ආපහු බත් කටක් හදාගන්නේ මේ විඳින රසය කෙලත් එක්ක මිශ්‍ර වෙලා මෙතන දැනෙන රසය අපි දකින්නේ කොහෙද? බාහිර රූපේ. දැන් එල්ලෙන් හදන රස. හදලා ආපහු තියාගන්නකොට ආයෙත් ස්පර්ශය නිසා රස දැනෙනවා. ස්පර්ශය නිසා රස දැනෙනකොට ආයෙත් හිතනවා එළියේ තමයි රස තිබුණේ කියලා. උඩ සාමෙන්වන්ස කියනවා අලිය අන්දර කටු කන්නම් කියලා කියන්නේ. අලිය අnder කටු කනවා වගේ. තව විදිහක් කියන්න පුළුවන් අලිය එස්ලෝන් බඩ කනවා වගේ. ඒ සේනාසනේ තලියාවම එස්ලෝන් බඩ වතුර බඩ දිගට තියෙනේම ඇදලා ඇදලා කනවා. කෑරි කෑරි කඩ කඩ කනවා. ඉතින් පැය ගාණක් හවස් වෙනකොට එනවා ඇවිල්ලා කරන්නේ කනවා. මොකක්ද රස? එස්ලෝන් බඩේ තියෙන රස කිසිම රසයක් නැහැ. අnder නම් හපනකොට ඒකේ රසය හරියවයි කියනකො. ස්ලොන් බටේ තියෙන රස මොකක්ද? කිසිමම රසයක් නැහැ. නමුත් බටේ කෑලි කැරෙනවා. පතුරු ඇනෙනවා. ලේ රස දැනෙනවා. ඉතින් හැම වෙලාවෙම රංචු වෙනවා හවස වෙනකොට එතනින් කනවා. බට කෑලි කෑලි කඩ කඩ අඩි අඩි කෑලි කඩ කඩ කනවා. හැම වෙලාවකදීම දැන් එයාගේ සංඥාව තියෙන්නෙම අර විඳින රසයේ කොහෙ තියෙනවද කියලාද? එස්ලොන් බටේ තියෙනවා කියලා. ඒක නිසා කැලේ සමහර විට කොච්චර ගස් තිබ්බත් ඇවිදලා එන රවුම එන්නේ මෙතෙන්ට අර රස විඳින්න. ඇවිල්ලා බඩ ටික කඩාගෙන කනවා. දැන් කොච්චර කිව්වත් අලියට තේරෙයිද ඔය රසයේ මෙහිනුයි හදාගත්තේ කොහේ නෙමෙයි කිසි කියලා. අලිය මේ රසයේ දකින්නේ මේ ස්ලෝන් බටේ තියෙන දේ හැටියට. අලියට බටෙන් තොර රසත් රසෙන් තොර බටත් නැති කියලා. ඒක නිසා බටේමයි රස. බටේම කනවා රස විඳින්න. අපිට තියෙන අලිය මොළොයි කියලා හිතුවට ඒ දෙන්න තමයි. අලිය ස්ලෝන් බට කෑවට අපි කනවා ආහාරය. හැබැයි රසය හැම වෙලාවකදීම ස්පර්ශපත්තෙන් දිවයි පිනෙන්නේ දිවටයි ගැටුනේ. දිව තුලයි රස විඳි රසය ගැටුනේ එතෙන්ට විතරයි. ඒ ගැටුණු රසයට රසේ නැහැ කිව්වේ නැහැ. ඒ රසයට නිමිති තිබුණේ නැහැ එතනින් එහාට. දිවට දැනුණු රස රූපෙට නිමිති තිබුණේ නැහැ පරිප්පුවල රස කියලා, පැණි රස කියලා, තිත්ත රස කියලා, ඇඹුල් රස කියලා. ඒ රසවලට නම් දීලා නිමිති ටික හදාගත්තේ තම තමන්ගේ මනස තුල. මනස තුල හදාගත්ත ඒ රසය අපි දකින්නේ කොහේ තියෙන දේහටද? බාහිර තියෙන දේ රූප ආයතන හැටියට. සුදු පාට කුඩු කුඩු ටික පැණි රස නම් අපිට ලුණු වලක් කියන්න වෙනවා පැණි රස. ඔක නිසා තමයි අහන්නේ ලුණු කරේ තියාගෙන යන්න පුළුවන් කියලා. ලුණු කරේ තියන් යන්න පුළුවන්ද? බැහැ ලුණු කරේ තියාගෙන යන්න බෑ. ලුණු කියන්නේ දිවට දැනෙන දෙයට. ඒක රූපෙන් දකින්න බෑ කටින් ඇල්ලුවොත් පටවි ධාතු තදගතිය ස්පර්ශ වෙයි කියලා තදගතියට ලුණු නැහැ ලුණු වලට තදගතිය නැහැ. ඒක හැම වෙලාවකදීම දිවට ගැටෙන මොහොතේ විතරයි ලුණු ඉපදුනේ. අපි හිතනවා මුළු මොහොතේම වතුර ලුණු රසයි කියලා. වතුරේ ලුණු රසය තියෙනවා කියලා. මෙහි ලුණු ටික විඳින ගමන් අපි ලුණු වලට ඇඟිල්ල එළිය දික් කරනවා. දැන් අපේ සංසාරේ නෙමෙයිද? අපි අපේ මනස නෙමෙයිද මේ ලුණු රසය හැටියට ඇඟිල්ල දික් කරලා තියෙන්නේ. අපේ මනසින පැත්තක් නෙමෙයිද අපි ලුණු කියලා කතා කරලා තියෙන්නේ. මෙතනින් එහාට ලුණු කියන බව ලුණු කියන දැනුම ලෝකේ ලුණු තියනවා කියලා ඇති බවට ගෙනල්ලා දුන්න ලුණු ගෙනල්ලා දුන්නේ අපේ මනස තුල. හිතෙන් තොර ලුණු තිබුණෙත් නැහැ ලුණු වලින් තොර හිතක් තිබුණෙත් නැහැ. ඒ වෙලාවට මුළු තමන්ම රස රූපේ ඇත්ත බවට ගත්ත ලුණු බවට ගත්ත ඒ අරමුණයි තමන් තමන්ගෙන් තොරව විඳින්න වෙන තැනක් තිබුණේ නැහැ. ඒ මොහොතට ඒක ඇත්තම නාම ධර්මතා ටික වැය වුණේ ලුණු රසය කියන බව ඇති කරන්න නම් තමන් වැය වෙලා ඉන්නේ ලුණු රසයේ විඳින බවට නම් ඒ විඳින බවට වැය වෙලා ඉන්නේ මුළු තමන්ම මිසක තමන් වෙනම ඉඳලා තමන් ලුණු රස විඳලා නෙමෙයි. ලුණු රස විඳින බවටමයි තමන් කිව්වේ. ඒකයි අත්දැකීම හොඳටම තමන් දන්නේ. ඒක Taman නිසා. ඔයගොල්ලෝ මෙතන බණ අහලා එළියට යනකොටම පාරේ ඉන්න කෙනෙක් ඔයගොල්ලෝගෙන් අහුවොත් ඔයගොල්ලෝ මෙතන සිද්ධිය හොඳටම දන්නවා. ඇයි දන්නේ? මෙතන Taman හිටපු නිසා. මෙතන Taman කියන සංඥාව Taman ජීවත් වුණ නිසා Taman දන්න එළියට බහිනකොට. ඔයගොල්ලන්ට ලුණු රසය කියන දේ විඳිනකොට ලුණු රසයේ නිමිති ඇතුව දැනෙනවා. ඇයි නිමිති ඇතුව දැනෙන්නේ? අතීතේ ඉඳන් ඇසුරු කරපු කාල බලපු ලුණු රස තමයි ළඟ තියෙනවා. ආශ්‍රවයක් විදිහට, රැස් කරගත්ත දෙයක් විදිහට, කෙලෙසයක් විදිහට මනසින් ගෙනල්ලා දෙන අතීතේ ඉඳලා විඳපු ලුණු රස. ඒ ලුණු රස කියලා Taman හඳුනන්නේ රසයෙන් තොර Taman නොහිටපු නිසා කියන එක හොඳටම මතක තියාගන්න. බොහොම ගැඹුරු කාරණයක්. රසයෙන් තොර Taman තමන්ගෙන් තොර රසයක් දකින්න එපා. හැම වෙලාවකදීම ඒ රසය ඒ මොහොතයි තමයි. ඒක එතනම ඉපිද නිරුද්ධ වෙන ධර්මතාවය. දිව හදන මොහොතට දිව දිවාලියත් දිව දිවාත් භාව පරියාපන්නයි දිව ආත්ම භාවය අනුගිය පුතේ. රස රූපේ මේ පේන දිව නෙමෙයි. ඇත්තටම දිව දකින්න බෑ. පේන්නේ රූප ආයතන මිසක දිව දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ රසය කියන දේ එකයි දිව උපදුනේ. දිවත් එකයි රසයේ ඉපදුනේ. ඒක අත්බහව පරියාපන්නෝ කියන්නේ දිව වැය වෙලා රසයට රසය වැය වෙලා දිවට. මේ දෙකට වැය වෙලා මනස මෙතන බලාගෙන ඉන්නවා. ඇයි මේ දෙක වැය වෙන සිද්ධිය තුර දෙන සාක්ෂිය දෙන්නේ ස්පර්ශය කියන ඵලය හදන්න මේ නඩු තීන්දුව දෙන්න සාක්ෂිකාරය බලාගෙන ඉන්න නැත්තම් මනස තියෙනවා. දැන් මේ ටික ඇත්ත වෙලා තමයි අපේ මනස තුල උපද්ද ගන්න ලුණු රසය මේ පැත්තෙන් හදාගත්තේ. එතකොට ලුණු ටික කෙලෙසේ, ලුණු ටික ආශ්‍රවේ. අන්න ඔය ලුණු මෙහි හදාගත්ත ලුණු රසය මෙහි හදාගත්ත ආශ්‍රවය පතිත කරන්න එපා කොහෙටද? බාහිරට. දකින්න එපා වර්ණ සටහනේ ලුණු. දකින්න එපා මෙහි විඳින රස පරිප්පුවල කියලා. මෙතන මේකද නිරුද්ධ වෙන දෙයක් හැටියට සාක්ෂාත් කරන්න උත්සාහවත් වෙන්න. දැන් ඔන්න ඕගොල්ලොන්ට ගන්ධය තුල සංවර වෙන්න ඕනේ. ගන්ධය තුල සංවර වෙනකොට ගන්ධය ඇත්ත කරගෙන සංවර වෙන බවක් තියෙනවා. ලී කෑල්ල කපලා ගත්තා. දැන් ලී කෑල්ල ගැහුවා දැන් ගන්ධය ඇත්ත නැහැ. දැන් ඒක ලී කෑලි බව නැහැ. දර්ශනීයටදී ඉවරයි. දැන් බාගෙට ගහපු ඉනිමනක් ඒක. දර්ශනීය නෙමෙයි. ගන්ධයක් නෙමෙයි. දැන් ඒක එයාගේ ජීවිතේට යෙදිලා එයා සංවර වෙන බවට යෙදිලා තියෙනවා ගන්ධය තුල. රසය තුල. ඊට පස්සේ ස්පර්ශය. ස්පර්ශය කියන එක හැම වෙලාවකදීම කය. ස්පර්ශයේ කය. නමුත් අපිට අද කයක් තියෙනවා ලොකු. මේ කය මොකද්ද? මේ කය රූප ආයතන. මේ ලොකු අඩි 5කහයක කය රූප ආයතනය. නැත්තම් අපිට අපේ කය ගැන වෙන දැනුමක් ඇත්තේ නැහැ. ඇහැට පේන දේ නිසා නෙමෙයි මේ කය ගැන දැනුමක් තියෙන්නේ. ඇහැට පෙනෙන දේ නිසා මේ කය ගැන දැනුමක් තියෙන්නේ. ඇහැට පෙනෙන්නේ නැත්තම් කය ගැන දැනුමක් ඇත්තේ නැහැ. ඇහැට පේන දේ ගැන මේ කය ගැන දැනුම අපිට තියෙන්නේ. يعني ඇහැට පේන්නේ කයද රූප ආයතනෙද? ඇහැට පේන රූප ආයතන නැතිනම් අපි කියන අනාත්ම වර්ණ සටහනක් කියලා. අනාත්ම වර්ණ සටහනේ ඇහැට පතිත වෙන ආලෝකේ කය හැදලා දුන්නේ කොහෙන්ද? තමන්ගේ මනස තුල. මේ කය ගැන දැනුම ඉපැද්දී අපිට මනස තුල. එහෙම නැත්නම් කය ප්‍රකට වෙන එකම මොහොත මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයෙන් තොරව කයක් කයෙන් තොර ස්පර්ශයක් දකින්න එපා. හැම වෙලාවකදීම ස්පර්ශයයි කය. ඉදිකටු තුඩ නම් ගැටෙන්නේ ඉදිකටු තුඩ නම් ඇනෙන්නේ මුළු කයම මොකද්ද? ඉදිකටු තුඩ. අපි කලින් කියලා තියෙනවා ඒ වෙලාවට මෙච්චර අඩි 5ක 6ක ඇඟක මේ අතේ මේ ඇඟිල්ලටයි යන්නේ. දැන් අඩි 5ක 6ක ඇඟේ අතයි ඇඟිල්ලයි ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? මනසෙන්. ස්පර්ශයට රූපායතන කියලා මේ බැන්දේ. අර කණු කැලේ තිබුණ නූල් කැලේ අරගෙන ගැට ගැහුවා අනිත් එකේ. දැන් මේ කණු තුනක එකතුවක්. තද කන තුන එකතු ඇහැ ගැට ගැහුවා ස්පර්ශේ කයට, කය ගැට ගැහුවා හිතට, හිත ගැට ගැහුවා එක්කෝ කයට, එහෙම නැත්නම් රූපෙට. ඒක නිසා දැන් අපිට මේ ඔක්කොම විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් අවුල හැදිලා ඉවරයි මේ ටිකේ. දැන් අපිට මේ ටික වෙන් කරලා දකින්න වෙනවා. කයේ හැකියාව ස්පර්ශය විතරයි. ස්පර්ශයට කයක් තිබුණේ නැහැ මේ මොහොතටයි කය හැදුනේ මේ මොහොතටයි දැනුනේ මේ මොහොතේ මිතුරු නැතුව නිරුද්ධ වෙනවා එතකොට මේ පුද්ගලයා විදිහට හම්බෙන්න බෑ ස්පර්ශයේ විඳින බව ස්පර්ශයත් එක්ක පෙර නොතිබීම මිසක මේ කය හැදුනේ මේ තිබුණ ඇඟට ස්පර්ශ වුණා එහෙම නෙමෙයි මේ මොහොතටයි ස්පර්ශ වෙන බව හැදුනේ මේ ස්පර්ශ වෙන මොහොත ගැන කතා කරන්නේ ස්පර්ශය දැනගන්න මට්ටමේ. ස්පර්ශය ගැන දැනගන්න මට්ටම පැත්තෙන් මේ කතා කරන්නේ. තමන් තුළ හැදෙන කියන දේ අපි මේ කතා කරන්නේ නැත්නම් ස්පර්ශ වෙන මොහොත ගැන දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට ස්පර්ශ වෙන දේ දැනෙන්න ඕන. දැනෙන්නේ කොහෙටද? දැනගන්නේ හිතට. එතකොට හිතෙන් දැනගන්නේ කයට ගැටෙන ස්පර්ශයක් විදිහට. දැන් අපිට අපේ ඇඟට ස්පර්ශ වෙන දෙයක් අපිට තේරෙන්නේ නැහැ. අපිට අපි ඇඳගෙන ඉන්න දේ ස්පර්ශ වෙනවා තේරෙන්නේ. අපි ගත්තොත් හිර වුණොත් වගේ අපිට වැඩිපුර දෙයක් වුණොත් තමයි තේරෙන්නේ. දැන් මේ ඉන්නකොට අපිට කෙනෙක් තට්ටු කළොත් දැන් තේරෙනවා. ඇයි තේරෙන්නේ? ස්පර්ශය අරබය දැනගත්ත අපි හිතෙන්. මේ මොහොතේ ස්පර්ශ වෙන දේ දැනගත්තේ නෑ අපි. ඒක නිසා අපිට ගොඩක් වෙලාවට ඇඳුම සාමාන්‍ය වෙලා. ඒ ගැන දැනගන්නේ නෑ අපි. දැනගන්නේ දෙයක් පිටින් ගැටෙනකොටම අපිට තේරෙනවා ගැටෙන බව. දැන් ගැටෙනකොටම අපි හිතනවා තියෙන දේ දැනගන්නේ මොකද්ද? මගේ පිටට තට්ටු කරා. මගේ පිට සම්පූර්ණම ආශ්‍රව තුල ගෙනල්ලා දෙන දේ. ස්පර්ශය මොකද්ද? ගැටෙන මොහොත ගැටෙන බව විතරයි. ස්පර්ශයට ගැටෙන්න කෙනෙක්වත් ගැටෙන්න කයවත් තිබුණේ නැහැ. ස්පර්ශ වෙන මොහොතයි ඒ ස්පර්ශය ඇති කරන මොහොතයි මුළු කයම. ඒකට වෙන කෙනෙක්වත් වෙන කයවත් තිබුණේ නැහැ. කයෙන්තරව ස්පර්ශයත් ස්පර්ශයෙන්තර කයත් තිබුණේ නැහැ. තේරෙනවද ගැඹුරු වෙලී දෙන්නේ? තේරෙනව නේද? එතකොට මේ කය හැම වෙලාවකදීම අවස්ථාවට හටගෙන මේ මොහොතේ ඉතිදෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මයක්. දැන් අන්න ඔය විදිහට දැන් අපිට කයේ සංවර බව ඇති කරගන්න වෙනවා එක පැත්තකින්. ඔය කතා කරපු ආයතන දෙකේම බාහිර සංවරයත් Taman දැනගන්න ඕනේ නැත්නම් අර පොඩි පටිකෑලි දෙක ගහගන්න එක. ඒ කියන්නේ බාහිර පැත්තේ සංවරය. බාහිර පැත්තේ සංවරය කියලා කිව්වේ දිවේ සංවර වෙන්න වෙනවා. එදියේ මතක් කරන්නේ නැති ලොකු මාතෘකාවක් නිසා. ඒ කියන්නේ දිවේ සංවර භාවය කිව්වහම රස තෘෂ්ණාව පැත්තෙන් අපිට ඔබ කතා කරන්න වෙනවා. සෑහෙන දුරකට. මොකද ඒක සෑහෙන බරපතලවම කතා කරන දෙයක් තමයි රස තෘෂ්ණාව පැත්ත. ඇයි මේක අපිට නොතේරෙන විදිහට දැසගෙන හිටින දෙයක්. අපිට නොතේරෙන විදිහට දැසගෙන හිටින දෙයක්. ඒකින්ද මාර්ගයේ ප්‍රධාන ලක්ෂණය මොකද? භෝජනයේ මත්ඤ්‍යතා. භෝජනයේ පමණ දන්නා බව. මේක ගැඹුරු කාරණයක්. ඒතරම්ම සරල නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පනවනවා පරාජිකා හතරක්. ඒ පරාජිකා හතරෙන් එකකටපත් වුණොත් එහෙම මේ භික්ෂුවගේ උපසම්පදාව නැහැ. ඒ හතර තමයි බරපතලම ශික්ෂාපද හතර. ඒ හතර රැකලා තියෙනවා නම් වෙන මොන වැරැද්දක් තිබුණත් ඒ කෙනා මේ ශාසනයේ භික්ෂුව. ඒ හතර කැරිලා නැත්තම් ඒ හතර රැකිලා තියෙනවා නම් වෙන ඕනම වැරදක් වෙන්න පුළුවන් ඒ වරදවල් කොච්චර වුණත් එයා මේ ශාසනයේ භික්ෂුවක්. භික්ෂුත්වේ නැහැ කියලා කාටවත් කියන්න බෑ එයාට. එච්චර බල සම්පන්නයි මේ ශික්ෂා පද හතර. කියන්නේ එකෙන් එකක් ඇරුණොත් හරියට මුදුනේ සිඳලා දාපු තල් ගහක් නැවත දළු දාන සුදුසු නෑ වගේ එයා සුදුසු නෑ නැවත භික්ෂුත්වයටපත් වෙන්න. මහා ඝන පර්වතයක් දෙකට පළලා ගියොත් එහෙම ආය සුදුසු නෑ එකට එකතු වෙන්න. අන්න ඒ වගේ භික්ෂුව නැවත සුදුසු නෑ ඒ මට්ටමක පිහිටා සිටින්න කියන්නේ. එච්චර බල සම්පන්නයි. එච්චර බල සම්පන්න තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වෙලාවකදී මහණෙනි මම පස්වෙනි පරාජිකාවක් පනවනෝ නම් පනවන්නේ පමන නොදෙන ප්‍රතිවේක්ෂා නොකර ආහාර ගන්න එකට. නමුත් සත්‍ය යැපෙන එක නිසා ඒක පනවන්නේ. සත්‍යයක් යැපෙන දේ නිසා ඒක පණවන්නේ කියනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඒකේ තියෙන බරපතල බව. මොකද ඒක බොහොම සියුම් යන දෙයක්. ඒක සියුම් කියලා කිව්වේ ප්‍රශ්න නොකළ යුතු තැනක් ප්‍රශ්නයක් ඇති කරන්නේ. අපිට ඇති වෙනවා බඩගින්න නැතිනම් ආහාර රුචිය. රුචිය නැතුව ආහාර ගන්න බෑ අමාරුයි. ආහාර රුචිය කැමැත්ත මොකද්ද? කෑම වලට තියෙන කැමැත්ත. කෙලෙසේ හැම වෙලාවකදී මේක අද අපිට තියෙන මට්ටම කෙලස් මට්ටමකින් ඒකල මේ අරුචිය ශ්‍රේෂ්ඨයි කියනව නෙමෙයි අරුචිය අරුචියයි රුචියයි දෙකම එකම තැන කියලා දැනගන්න කෑමට නම් අකමැති උනේ කෑමට නම් කැමති උනේ දෙකම කෑමයි ඒක නිසා අරුචිය සහ රුචිය දෙකම එකම තැන ඒක නිසා සංවරය කියන තැන දිවේ සංවරය හදා ගන්නකොට හැම වෙලාවකදීම භෝජනයේ මත්ඤ්‍යතා. එයා තමන දැනගෙන ආහාර ගන්නවා. මොකටද උදේස්න ඉමස්ස කායස්ස තිතියන්නේ කයේ පැවැත්ම ගැන අපිට ඒක ඉස්සරහට කතා කරන්න හම්බෙන මාතෘකාවක් ඒ නිසා අපි කෙටියෙන් ඒක ඉවර කරමු මේ දිවේ සංවර බව ඇති කරගන්න ඕන දෙපැත්තකින් එකක් තමයි ආශාවට රසට කන්න දෙයක් එළියෙන් රස හම්බෙන්නේ නැති වෙන්න ඕනේ. මේ පුද්ගල භාවය නැති වෙන්න ගියටත් රසය පිරිසිඳ දකින්න ඕනේ. ඒ වගේම තව පැත්තකින් ලෝකේ රස තෘෂ්ණාව මත දිව පිනවන්න හොය හොය හොය හොය යන ගතිය දුර වෙන්න ඕනේ. ඒක නිසා මිහිරි මිහිරි ආහාර හොයන ගතිය නතර කරන්න ඕනේ. ඒ නතර කරනකොට අපිට උපක්‍රම කරලා මේ මිහිරි ආහාරයේ සමහර විට ප්‍රතික්ෂේප කරලා අපිට අධිකව තණ්හාව දැස ගන්න දේ ප්‍රතික්ෂේප කරලා මාර්ගයේ පැත්තෙන් ඒ පැත්තෙන් වඩන්න වෙනවා. හිත පොඩ්ඩක් ඕන විදිහට යන්න නොදී අර කුළු හරක দমনය කරනවා වගේ හිත দমনය කරගන්න හිතට ආහාර නොදී. ඒ විදිහටම අපිට කය පැත්තත් එහෙමයි කයට ඕන ඕන ස්පර්ශය ලබන්නේ අපිට කයේ සංවර භාවය ඇති කරගන්න වෙනවා. ඒ වගේම කය නොහට ගන්න තැනටත් අපිටපත් කරන්න වෙනවා. ওই දෙආකාරවම කය සංවර බව තියෙනවා. දිවේ සංවර බවත් ওই දෙආකාරවම තියෙනවා. දැන් ඔන්න සංවරා පහතබ්බා සංවරයෙන් පහ කළ යුතු ආශ්‍රව ටික ගැන කතා කළේ සංවරයෙන් පහ කළ යුත්තේ මොන ධර්මතා ටිකද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටික ආරම්භය මේ ආධ්‍යාත්මික පැත්තේ සංවර භාවය ඇති කරගත යුතුයි කියලා කිව්වා. දැන් මේ කතා කරේ එකක් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සංවර වෙන්න ඕනේ. අනිත් එක තමයි මේ ටික තියලා ගහන්න කිව්ව මොකටද? අර ශක්තිමත් කණු දෙකට නැතිනම් සලායතන නිරෝධයට. සලායතන නිරෝධයට තියලා ගහන්න කියලා කිව්වා. දැන් හැම වෙලාවකදීම අපිට තියෙන්න ඕනේ ওই කාරණා දෙකම අපේ ජීවිතය තුළ ප්‍රතිපදාව හදන වඩන කෙනෙක් විදිහට. අපි මේ පැත්තෙන් ජීවිතයට උපරිම බලාපොරොත්තු වෙනවා සැපේ කියන දේ දෙන්න ඒ වගේම එහා පැත්තෙන් බලාපොරොත්තු වෙන පුද්ගල භාවය නැති කරලා යන්නවා ඒක හරියන්නේ මේ පැත්තෙන් පුද්ගල භාවය උපරිම වැඩි කරගන්නවා එහා පැත්තෙන් බලනවා සත්‍ය පුද්ගලෙක් නැහැ කියන බව තුල ඒක හික්මෝ ගන්න ඕක හරියන්නේ ඒක නිසා අපිට මේ පොඩි තැන ඉඳලා යන්න සිද්ධ වෙනවා මේ පොඩි කාරණා සරල දේවල් අපේ සමහර විට මේ ප්‍රතිපදාව තුළ අපේ ජීවිතයට එකතු කරගන්න වෙනවා. රූපේ තුල ප්‍රියමනාප බව, අප්‍රිය අමනාප බව දුරු කරගන්න. ලෝකයේ තුල ලෝකේ ඇත්ත කරගෙන ප්‍රිය රූපවලට ඇලෙලා අප්‍රිය අමනාප රූපවලට ගැටෙන මේ ලක්ෂණය දුරු කරගන්න වෙනවා ප්‍රතිපදාව වඩන කෙනෙක් විදිහට. එයා රූපෙත් ඇත්ත කරගෙන වෙන්න පුළුවන්. තමනුත් ඇත්ත වෙලා වෙන්න පුළුවන්. එයාගේ මාර්ගය හැම වෙලාවකදීම ඒක රූපේ ඕනමට වැඩි ඇත්ත කරගන්න යන්නේ නැහැ. ඒක නිසා එයා තණ්හාවෙන් මේ තණ්හා බරිතව රූප හොය හොය ඉන්නේ නැහැ. ඒ පැත්තෙන් එයා සංවර වෙනවා රූපේ පැත්තෙන් පිනවන්න නොදී. ඒ යන ගමන් එයා උත්සාහවත් වෙනවා ලෝකෝත්තර දර්ශනයකට හිත තියලා ආශ්‍රව ධර්මතා ටික ෂේ කරගන්න. එදා කියපු උදාහරණයක් උදාහරණයක් කිව්වා මොකද්ද මේ අපි තැන් තැන් බලන්න එකයි යන්නේ අද ඇවිල්ලා අපි වැඩිපුරම තැන් තැන් වල එක්කන් ගිය සතිය මහත්තයා අපිට කියන ඇවිල්ලා ආයෙ සාවිනාස එක්ක යන්න හන්නත් ලැජ්ජයි. කියපු දෙයට. දැන් එතකොට මේ හැම වෙලාවකදීම දැන් සංවර භාවයේ අදත් ඒ ගැන ටිකක් කිව්වොත් සංවර භාවය කියන එක එක පැත්තකිනුත් කතා කරන්න වෙනවා. එක පැත්තකින් මොකද්ද? එක පැත්තකින් අපිට ඕනොන්ට වැඩිය නුසුදුසු මට්ටමේ ආශ්‍රව පුරව ගන්න නැතුව ඉන්න අපි දැනගෙන ඉන්න වෙනවා. ඒ වගේම තව මට්ටමකින් බලන්න තැනක් ඇති කරගන්න නැති මට්ටමකටපත් වෙන්නත් අපිට සිද්ධ වෙනවා. බලන්න තැනක් නැති කරගන්න මෙහි ඇති කරගන්න ධර්මතාව ටික බලන්න සිද්ධ වෙනවා. එතකොට ওই දෙයාකාර සංවර බව අපි ළඟ තියෙන්න ඕනේ රූපායතනයේ පිරිසිදු දකින්න යනකොට. ඒකෙන් කිව්වේ නෑ මේ බලන්න යන්න එපා කියලා. ඊට පස්සේ ඔක්කොම ගැන යාකල්පෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රමණීයානි අරඤ්ඤානි කියලා. ඊට පස්සේ පරිනිබ්බාන සූත්‍රය අරගෙන බලන්නකො බුදුරජාණන් වහන්සේ වඩින වඩින තැන අන්තිම ගමන විශාල චාරිකාවක් වඩින බුදුරජාණන් විශාල චාරිකාවක් වඩිනකොට ඒ හැම නගරයක් පහු කරලා යනකොට බුදුරජාණන් වහන්සේ නැවත හැරිලා බලනවා ඒ පැත්ත. බැලලා කියනවා ආනන්ද මේ චාපාල චෛත්‍ය මේ ප්‍රදේශي ලස්සනයි. බොහොම ප්‍රිය උපදවන සුළුයි. ඒ හැම තැනකදීම බුදුරජාණන් වහන්සේ වචන ටික දේශනා කරනවා. මේ ඒකන වර්ණනා කරනවා. එතකොට කෙනෙක් ඇහුවොත් ඇයි බුදුරජාණන් වහන්සේ මේ නැති දෙයක් අරගෙන වර්ණනා කරේ කියලා? ඒක තමයි බුද්ධල භාවයේ තුල ලෝකේ තුලයි අපි ජීවත් වෙන මට බුදුරජාණන් වහන්සේ ලෝකේ තුල ජීවත් වෙන අයටයි ප්‍රතිපදාව පැනවෙන්නේ. කාමයේ පැත්තෙන් යනවට වැඩිය හරි සොඳුරුයි කැලේට ආස කරන්නේ. ඒකයි ලෝකේ තියෙන සංඥා දුරු කරන්න කිව්වේ අරණ්‍ය සංඥාවට හිත කියලා. ලෝකේ තියෙන සංඥා දුරු කරන්න කිව්වා අරණ්‍ය සංඥාවට හිත තියලා ඒකෙන් කිව්වේ අරණ්‍ය සංඥාව ඇත්ත කරගන්න කියලා නෙමෙයි. අරණ්‍ය සංඥාවයි නිවන අරණ්‍ය සංඥාවයි ඇත්ත කියන එක නෙමෙයි කිව්වේ. අරණ්‍ය සංඥාවට හිත තියලා මේ ලෝකේ අනිත් සංඥාවලින් හිත අයින් කරගන්න කිව්වා. ඒ වගේ අපිට ලෝභ ද්වේෂ මෝහ වැඩි අරමුණු අයින් කරගන්න පුළුවන් මේ ධර්මතා අඩු අරමුණකට හිත තියලා. ඒ නිසා ඒ වගේ දෙයක් දැක්ක කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ කියන්නේ ඒක Taman දක්ෂ වෙන්න ඕනේ ප්‍රශ්නයක් නොකරගන්න. එතකොට අන්න ඒ වගේ හැම වෙලාවකදීම හැබැයි Taman දැනගන්න ඕනේ Tamanට නොසුදුසු තැනට නොයා ඉන්න. Tamanට නොසුදුසු තැනට නොසුදුසු රූපයට නොයා ඉන්න Taman දක්ෂ වෙන්න ඕනේ. ඒ නොයා එන්නේ ඒක දෙපැත්තකින් කරන්න වෙනවා. එකක් තමයි අපිට නොසුදුසු රූපයක් කෙනෙකුට කෙනෙක් ඇස් දෙක පියා ගන්නවා වගේ. එයාට සිද්ධ වෙන රූපය ඇත්ත වෙන තැන නොබල ඇහැ සංවර කරගන්න. ඒ රූපය ඔස්සේ නොබල ඇහැ සංවර කරගන්න වෙනවා මේ නූපන්නාශ්‍රව උපද්දන උපන්නාශ්‍රව වඩන මේ අරමුණ බලබල හිටියොත් මගේ නිවන් මඟ වැහෙනවා. ඒක නිසා මම වැටෙන්න හොඳ නෑ රූපේ පැත්තට. ඒක නිසා මම රූපෙන් ටිකක් අයින් වෙන්න ඕනේ. මේ මේ ඕලාරික පැවැත්ම හරියන්නේ. ඒක නිසා එයා ඒ පැත්තෙන් අයින් වුණා මේ පැත්තට හිත යොමු කරනවා. හැබැයි හිත යොමු කරේ මොකටද රූපේ ඇත්ත සාක්ෂාත් කරන්න යන ගමනකට හිත තියන්න ඕන නිසා. ඒ නිසා දැන් එයා උත්සාහවත් වෙනවා රූපේ ඇත්ත දකින ගමනක සාක්ෂාත් කරගන්න මේ අනාත්ම ලක්ෂණය දකින්න. දැන් අනාත්ම ලක්ෂණය දකින්න පහසු උනේ කාටද? අතන රූපෙන් අයින් වෙච්ච කෙනාට. ඒ රූපෙන් අයින් වෙච්ච කෙනාට පහසු නෑ. ඒක නිසා තමයි පැවිද්දට වඩා පහසු කියන්නේ. අභෝකාසව පවපරිචය කියන්නේ. ඒක ගිහි කෙනාට බෑ කිව්වේ එයාටත් පුළුවන් මොකද කොහෙන් ගියත් පිරිසිඳ දකින්න තියෙන්නේ ඇහැ ළඟ නිසා. රූපය ඇත්ත නොකර ගන්න බව නිසා බාහිර රූපය ඇත්ත නොකර ගන්න බවයි පිරිසිඳ දකින්න තියෙන්නේ ඇහැ ළඟයි. ඒක නිසා කවුරු දැක්කත් ඇහැ පිරිසිඳ දකින්නයි තියෙන්නේ. රූප 1000ක් දැක්කත් එකක් දැක්කත් එකේ ඇලුනත් එකයි 1000ක ඇලුනත් එකයි. මොකද ඒකේ ඇලිලා තියෙන කොහෙටද Taman Tamanට. එක පැත්තකින් එක් ආකාරයකින් පණවන්න පුළුවන් 1000කට ඇලීම තුන ඇලිලා තියෙන්නේ Taman Tamanට එකකට ඇලීම තුනක් ඇලිලා තියෙන්නේ Taman Tamanට ඇලීම අතින් 1000යි 1යි සමානයි මොකද ඇලිලා තියෙන්නේ 1000 තුලක් Taman එක තුලක් Taman ඒ නිසා Taman Tamanටයි ඇලුනේ ඒක නිසා දැන් Taman Tamanට ඇලෙන මේ ලක්ෂණය දුරු කරගන්න එයා මේ අනාත්ම ශූන්‍යත දර්ශනයට හිත තියලා වඩනවා ශුන්‍යත දර්ශනය කියලා කිව්වේ හැම වෙලාවකදී මේ සලායතන නිරෝධයට හිත තියලා එයා හිත වඩනවා. එතකොට ඒ හිත වඩන එක හැම වෙලාවකදීම ලෝකෝත්තර ඥාන දර්ශනේ ලෝකෝත්තර නෝන. අතනින් ඇහැ සංවර කරගන්න එක ඇහි සංවරය ඒක ලෞකික සීලය ඒ වගේම ඒක ලෞකික කම්මස්සගත සම්මා දිට්ඨියට අයිති සීල ප්‍රතිපදාවක්. හැබැයි ඒ සීල ප්‍රතිපදාව එයා දන්නව ඕන වෙන්නේ අර ශක්තිමත් කණු දෙකට ගහලා යන්නයි කියලා. ඒක නිසා ඒ කණු ඒ පොඩි ලී පැටිය පොඩි ලී කෑල්ල එයා යදාගන්නේ අහසතිය තියෙන. එයා ඒක යදාගන්නේ අර කණු දෙකට ගහන්න මිසක අහසතිය තියෙන නෙමෙයි. ඒකයි එයා ඒ සීලය ඒ දේ යොදාගන්නේ ඒ ඇහි සංවරය යොදාගන්නේ ඒක රැක රැක ඉන්න නෙමෙයි. අපි ඒකට ආස කරලා නම් ඒකට ආදරය කරලා නම් ඒ රකින්න දෙයට ඒකත් උපාදානය. ශීලබ්බත උපාදාන. සීල වෘත්තේ උපාදාන කරගෙන ඉන්න. අපි ප්‍රතිපදාව අපි උපාදානය කරගෙන ඉන්න. ප්‍රතිපදාව උපාදානය වෙන්න බෑ අපිට. ඒක නිසා ඒක ඕන වෙන්නේ අර ප්‍රයෝජනෙට ගන්න. ඒක කණු දෙකට තියලා ගහන්න උපාදානයේ දුර වෙන පුද්ගල භාවයේ දුර වෙන තැනට. එතකොට මේ පුද්ගල භාවයයි අපිට මේ තුල දුර වෙලා තියෙන්නේ හැම වෙලාවකදීම. අන්න ඔය කාරණාව තුළ දැන් අපිට තේරිලා තියෙන්න ඕනේ සංවරයෙන් පහ කරන ආශ්‍රව ටික සංවරයෙන් ප්‍රහාණය කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපිට තේරෙලා තියෙන්න ඕනේ දර්ශනෙන් පහ කරගත යුතු ආශ්‍රව ටිකේ සංවරපත්ක සංවරයෙන් පහ කරගත යුතු ආශ්‍රව ටිකේ වෙනස මොකක්ද කියලා. දර්ශනයෙන් පහ කළගත යුතු ආශ්‍රව ටික අපිට පෙන්වුවා හැම වෙලාවකදීම සත්‍ය දකින්න පැත්තෙන් ශක්තිමත් ලීඩ් එක තියාගන්න දෙක පැත්තෙන් දිට්ඨිය පැත්ත දුරු කළා. ඒ ශක්තිමත් ලීඩ් එකම අපිට උපකාර වුණා මේ පොඩි පොඩි කෑලි ටික තියලා ඉනි මඟ හදාගන්න. ඒ කියන්නේ අපේ ප්‍රතිපදාව ජීවිතයට යොදා ගන්න. මේ කතා කරන්නේ ආයතන හය සංවර වෙන එක ගැන. අපේ ප්‍රතිපදාව ඕන වෙන්නේ මේ ආයතන හයේ සංවර වෙන්න. ආයතන හයේ සංවර බව නැති වුණොත් අපි කරන්නේ විදර්ශනා මාර්ගයෙන් නිද අස්සේ තියෙන දේවලට ඇදලා දාන එක විතරයි. ආරම්භයේ ඉඳ හින වෙලේ අපි කරන්නේ. ඇතුළේ තියෙන දේ උඩට දානවා. ඇතුළේ තියෙන දේ හැම වෙලේම උඩට දානකොට යටින් ආපහු වෙනවා. ආයෙත් උඩට දානවා ආයෙත් යටින් එනවා. දැන් අපි ඔක්කොම අනාත්මයි කියලා පේන අරමුණු අපි විදර්ශනා කරන්න එනකොට Taman තුල ඇතිදී කියලා දකිනවා. විදර්ශනා කරන්න උත්සාහවත් වෙනවා. විදර්ශනා කරන්න උත්සාහවත් වෙන බව අතහැරෙනකොට අපිට ලෝකේ නිමිති වුණාට ඇත්ත බවට ආය හම්බෙනවා. දැන් මේක හිස් වෙන්නේ පිරිසිඳ දකින්න එළඹ සිටි නුවණක් නෑ. ඇයි? අපේ ඇහැ වහලා නෑ සංවර වෙලා නෑ. අර එන හිල වහන්න වෙනවා. අපි ආපහු ළිඳේ ඉස්සා එනකොට මොකද කළේ? අර පස් වෙන තැන වතුර එන තැන වැහුවා. උඩින් පස් දාලා වහලා ළිඳේ ඉස්සා. ඒක ගන්න පුළුවන් වුණා. ඒක නිසා ඇහි සංවර බව පැනෙව බුදුරජාණන් වහන්සේ ළිඳ එහින්න එහින ගමන් අත්‍ය ආසව සංවර පහතබ්බ සංවරයෙන් පහ කරගතිය ටික ටික සංවරයෙන් පහ කරගන්න. ඒ ටික හැම වෙලාවකදීම දර්ශනෙන් පහ කරන්න හදන්න එපා. සංවර විය යුතු තැන දර්ශනෙන් පහ කරන්න එපා. හැබැයි සංවරය තියෙන්න වෙනවා දර්ශනයෙන් යුක්තව. සංවරය තියාගන්න වෙනවා දර්ශනයෙන් යුක්තව. එතකොට තමයි මේක දෙයාකාර දර්ශනයක් විදිහට අපිට ඕන වෙන්නේ. ඇහැ සංවර වෙනවා ඇහැ ඇති කල්හි ඒ සංවරයේ බැලුම් බෝලේ වතුර යට උබනවා වගේ දෙයක්. මේ උපක්‍රමය තියෙනකන් විතරයි. යටට ඔබාගෙන ඉඳීම තියනකම් විතරයි. හැබැයි අපිට සිද්ධ වෙනවා ඇහැ නොහට ගන්න බවට පත් කරන්න. ඒක බොහොම తాවකාලික නෑ. ඒක තමයි ස්ථිර විසඳුම. ඒක තමයි ස්ථිර සංවරය. ඒ සංවරයට පත් කරගත්ත කෙනාට කතං කරණීය නාපරං ඉත්තත් හයාති. කරයුත්ත කළා මත්ෙහි කළ යුත්තක් නෑ. ආය රකින්නසෙ නෑ. ඇහැ හම්බෙන්නෙත් නැත්නම් රූපේ හම්බෙන්නෙත් නැත්නම් ආයේ එයා රූපේ තුල මොකද්ද සංවර වෙන්න තියෙන්නේ. එයා රූපේ තුල සංවර බවට පැමිණිලා. එතකන් අපිට තියෙනවා රූපේ තුල සංවර වෙන්න. ඒකයි මම කියන්නේ රහතුන්ට සිල් නෑ නෙමෙයි රහතුන් ස්වභාව සීලෙන් යුක්තයි. රහතන් වහන්සේලාට සිල් නෑ කියලාද කතාවක් තියෙනවා. රහතන් වහන්සේලාට සිල් නෑ නෙමෙයි රහතන් වහන්සේලා ස්වභාවයෙන් සිල්වත්. රූප ඇහත් නැත්නම් රූපයක් නැත්නම් ඇහැ රූප දෙකේ අසංවර වෙයිද? රූප පැත්තට වැටෙන්නේ නැහැ. රහතන් වහන්සේ ස්වභාවයෙන් සිල්පා. අපිට ඇහත් ඇත්තයි රූපයත් ඇත්තයි මාර්ගයේ ලක්ෂණය ඇහැ සංවර කරගන්න වෙනවා. රහතන් වහන්සේගේ සංවරයේ ජීවිතේ වෙලා තියෙනවා නෝනේ. ඒක නිසා හැම වෙලාවකදීම රහතන් වහන්සේ සංවරයි. රහතන් වහන්සේලටත් වැරදි වෙන්න පුළුවන් කියලා ගොඩක් වෙලාවට මම අහලා තියෙන තර්ක කරනවා ආපත්‍ති වෙන්න පුළුවන් රහතන් වහන්සේලාට කියලා. හැබැයි රහතන් වහන්සේ නමකට ආපත්‍ති වෙන්න පුළුවන් අචිත්තක ආපත්‍තිය. අචිත්තක ආපත්‍ති කියලා කොටසක් තියෙනවා සචිත්තක ආපත්‍ති කියලා කොටසක් තියෙනවා. අචිත්තක ආපත්‍ති කියලා කියන්නේ සමහර වැරදි අපි හිතලා කරනවා සමහර වැරදි නොහිත වෙන ආපත්‍ති තියෙනවා. ඒක හිතන්නේ නොහිත ඒ ආපත්‍ති අපිට සිද්ධ වෙනවා. අපි කිව්වොත් දැන් කටේ හැම කාලේ වරුණාම දත්පස්සේ මොනවා හරි ඇඳිලා තියෙනවා. දත්පස්සේ ඇඳිලා තියෙන දේක් අපිට ගිලෙනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැතුණාට මේක ගිලුණා. අපි ගිලින්න ඕන කියලා හිත ඉපැද්දුවේ නැහැ. අචිත්තයි. හැබැයි ආපත්‍ය. වැරද්ද වෙලා. Taman දන්නේ නැහැ වැරද්ද වෙලා. අචිත්තක ආපත්‍යයි. හිත ඉපැද්දුවේ නැහැ. සමහර ආපත්‍ති සචිත්තකයි. අනිවාර්යෙන් හිත ඕනෙමයි ඒ වරද්ද සිද්ධ කරන්න. ඒ වරද සිද්ධ වෙන්න හිත ඕනෙමයි. එතකොට ඒ වරද සිද්ධ වෙන්න හිත පියදුනොත් තමයි ආපත්‍ය සිද්ධ වෙන්නේ. රහතන් වහන්සේ අන්නේ සචිත්තක ආපත්‍ය සිද්ධ කරන්නේ. අපි ගියොත් රැයට අරගෙන කන්නේ යන්නේ රහතන් වහන්සේ කැම තියෙනකොට ඒක ඒක ඒ පැත්තෙන් සචිත්තකයි ඒ මට්ටමේ. අතනින් අචිත්තකද වෙනවා අචිත්තකදී කොහොමද සචිත්තකයි. කියන්නේ තේරුණාද? අචිත්තක ආපත්‍ය සචිත්තකෝ කොහොමද වෙනවා? කියන්නේ හිත්යදීමක් නැතුවත් ආහාරයක් ගිලිනොත් ඒකත් ශික්ෂාපදේ කැඩෙනවා නම් හිත යොදලා කරන එක ගැන අහන්න දෙයක් නැහැ. අචිත්තක දේ කොහොමද සචිත්තකයි හිතලා කරත් නොහිත කරත් ආපත්‍ය සිද්ධයි. සමහර ආපත්‍ය තියෙනවා සචිත්තක විතරයි හිතලමයි කරන්න ඕනේ. හිතලම කරන ආපත්‍ය කවදාවත් රහතන් වහන්සේ නමකකින් වෙන්නේ නැහැ. අචිත්තක මට්ටමෙන් විතරක් වෙන්න පුළුවන්. හැබැයි සචිත්තක මට්ටම කවදාවත් වෙන්නේ නැහැ හිතපත් වෙන. මොකද රහතන් වහන්සේට රූපේ නැති තැනක ගන්ධය ඇත්ත නොවුණු තැනක රසය ඇත්ත නොවුණු තැනක ස්පර්ශය ඇත්ත නොවුණු තැනක රහතන් වහන්සේ කිසිම කලක රූපේ තවරෙන්නේ නැහැ. එනිසා ස්වභාවයෙන් සිල්වත් රහතන් වහන්සේ. සීල නැහැ නෙමේ රහතන් වහන්සේ ස්වභාවයෙන්ම සිල්වත්. ඒක නිසා ස්වභාවයෙන්ම සීලයෙන් යුක්ත රහතන් වහන්සේට ආයෙත් හික්මෙන්න දෙයක් නැහැ. අපිට හික්මෙන්න දැන්නේ ප්‍රතිපදාව සීල ප්‍රතිපදාව තියෙන්නේ මොකටද? මේ කණු ටික ගහ ගන්න මාර්ගයේ ලක්ෂණය. නතර වෙන්න තැනක් තිබුණා. දැන් මෙන්න මේ සංවරයෙන් පහතර ගත යුතු ආශ්‍රව ටික ওই දෙආකාරයකින් අපිට හම්බෙලා තියෙන්න ඕනේ. අන්තිමේටම අපිට ජීවත් වෙන්න තැනක් හම්බෙන්න තියෙන්න ඕනේ. මොකද අපේ නිකේතය නිකේත සාරේ. මොකද්ද අපේ නිකේතය? නිකේත ස්ථානය. ඇහැ නිකේතනය. රූපේට නතර වෙලා අපිට නතර වෙලා ඉන්න හොඳ නිකේතනයක්. කන, නාසය, දිව, ශරීරය, මනස මේ ටික නිකේතනයක්. මේ ආයතන පහ ප්‍රධාන නිකේතන පහ මේ නිකේතන පහේ ලැබුම් ගන්න මගිය තමයි හැම වෙලාවකදීම මනස. මේ නිකේතන පහට අනිකේතසාරී බවට පත් කරන්න. ලැබුම් ගන්න තැනක් නැති කරන්න තැනක් නැති කරනකොට මගියෙක් නැති වෙයි. තැනක් නැති වෙනකොට ලැබුම් ගන්නෙක් නැති වෙයි. ඒක නිසා හැම වෙලාවකදීම මේ ස්පර්ශ ආයතන පහ ඇත්ත කරගත්ත බවෙන් මිදෙන්න අද දවසේදී උත්සාහවත් වෙන්න. ඒක තමයි මාර්ග සත්‍යය. අරක තමයි මාර්ගයේ මාර්ග සත්‍ය මේක. එතකොට අපිට සිද්ධ වෙනවා මොකද්ද අපේ ප්‍රඥාව මේ ලෝකෝත්තර ඥාන දර්ශනේ නැතිනම් නුවණ නගුණා. එතකොට අපිට කෙලෙස් නැමැති ආශ්‍රව හිඳින්න වෙනවා ඇහැ නැති තැනකටපත් වෙන්න රූපේ නැති තැනකටපත් වෙන්න. ඇහැ නැති තැනකට රූපේ නැති තැනකට කියලා කිව්වට මේ ඇහි නැති බවත් රූපේ නැති බවත් නෙමෙයි කතා කරන්නේ. මොකද්ද මේ කතා කරන්නේ? ඇහැ නොහට ගන්න බව ගැන. රූපය නොහට ගන්න බව ගැන. තමා තුළ ඉපිද නිරුද්ධ වෙන කාරණයට කෙනෙක් හිත තිබ්බොත් පොතෙන්තර තමත් තමන්ගෙන්තර පොතක් හම්බෙන්නේ නැත්නම් කෙනෙකුට ඒ කෙනාට හැම වෙලාවකදීම ආයතන දෙකක පැවැත්මක් විතරයි තියෙන මන ආයතනයේ ධම්ම ආයතනයයි. ඇයි මන ආයතනයේ ධම්ම ආයතනය කිව්වේ? පොතම වින්ද තමන් කියලා තමන්ම වින්දා පොත බවට මෙතනම ඉපිද නිරුද්ධ වෙන බවින්ද එයාට මේ රූප ඇහෙන් ඇහි නිරෝධයත් එතන සාක්ෂාත් කළා රූප නිරෝධයත් එතන සාක්ෂාත් කළා අතන කෙනා හිටියොත් තමයි ඒ කෙනා දැන් පොතක් විඳින්නේ එතන බොහෝම සියුම් කාරණයක් තියෙනවා මම දවස් කීපයකදී මතක් කළා මම හිතන් හිතනවා තේරුණාද දන්නේ නැහැ ඒ කියන්නේ හැම වෙලාවකදීම තමන් තමන්ට රැස් වෙන බව තියෙනවා Taman Tamanට රැස් වෙන බව කියලා කියන්නේ අපි අර බෝඩ් එකේ ඇඳලා කතා කරන්නේ ඇහැ රූප චක්කු විඥාන කියලා පොලිස් උපමාවෙන් කතා කරේ. එතකොට දැන් ඔතනදී ඇහැ ඉපිද නිරුද්ධ වුණා රූපෙට රූපේ වැය වුණා ඇහැට ඇහැ වැය වුණා රූපෙට හිත මේ දෙක දිහා බලාගෙන හිටිය මේකට යොමු වුණු බව. දැන් මෙන්න මේ තුන් දෙනාගේ එකතු ස්පර්ශය වුණ තැනක දැන් මේ මෙතන තිබුණ වේදනා සංඥා චේතනා ටිකක්. මම කිව්වා ඒ රූප සටහන 100ට 100ක් සාර්ථක නැහැ කියලා කිව්වනේ. සාර්ථක නැහැ මේ කාරණේ පැහැදිලි කරන්නයි දල වශයෙන් ඉදිරිපත් කරන්නේ. දැන් විඥානයේ විතරක් වෙනම පවතිනවද වේදනා සංඥා චේතනා ටික නැතුව? නෑ. එතනක් පෙන්වන්න වෙනවා ඒ ලක්ෂණ ටික එතකොට. එතකොට හැම වෙලාවකදීම මේ අනාත්ම ධර්මතාව ටිකක් ඇති තැනක තමයි ඒ පහළ වීම හිතේ පැවැත්ම වෙලා තියෙන්නේ. එතකොට එතන හැම වෙලාවකදීම තමන් තමන්ට රැස් වෙලා. ඒ කියන්නේ ඇහැ ඇතිතන ඇහැ දැනගත්තේ කවුද? තමන්ගේ මනසනේ. දැන් තමන් වින්දා ඇහැ ඇති බවට තමන් ඇහැ ඇති බව වින්දා. රූපය ඇති බව වින්දා. ඇහැ රූප දෙක වින්දා. ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඇහැ දැනගත්ත බව ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. ඊට පස්සේ අර අනාත්ම වේදනා සංඥා දෙක ඕලාරික වශයෙන් තියෙන වේදනා සංඥා දෙක දැනගත්ත මනෝමය මනෝමය ධර්මතා ටික ඒ ටික පිට නිරුද්ධ වුණා. දැන් හැම වෙලාවකදීම දැන් ඔන්න කාරණා දෙකක තමන් මේ වෙලාවේදී මේ මොහොතේ තමන් අර වෙලාවේදී ඇහැ රූප දෙකට වැය වුණු තැන තමන්. ඒතකොට මේ වෙලාවේදී නාම ධර්මතා ටිකට වැය වුණු බව තමන්. ඊට පස්සේ අපි කතා කළා හිත දැනගත්ත දෙයට හිතනකම නැතිනම් සංඛාර කෙලෙස් යෙදෙන තැන ගැන. මේ කෙලෙස් යෙදෙන තැන හැම වෙලාවකදීම ආශ්‍රව සහිත තැන දැන් ගෙනල්ලා දෙනවා නිත්‍ය බවට. නිත්‍ය බවට තියෙන රූපායතන තියෙන රූපේ කියලා ගෙනල්ලා දෙනවා. තියෙන රූපේ කියන අපිට නිකන් නෙමෙයි ගෙනල්ලා දෙන්නේ. ඇහැ තුල Taman Tamanට රැස් කරගත්ත බව තියෙනවා. අර ධර්මතාව ටිකේ Taman Tamanට රැස් කරගත්ත බවට මෙයා ගෙනල්ලා දෙනවා. එතනම ලක්ෂණය ගෙනල්ලා දෙන අර ටික ඇති බවට. ඔක්කොම. Taman Tamanට ඒ ඒ මොහොතේ රැස් වෙනවා. ඒක පිට නිරුද්ධ වෙන බව පස්සේ දකින්නේ නැහැ. එයාට පෙන්වන්නේ විපාකය විපාකේ විපාකේ හැටියට නොදන්නා කව නව කර්මය කියන්නේ ඒකයි. විපාක සිත්තික විපාක මාත්‍ර විපාක හැටියට නොදන්නාකම නව කර්මයි. හැම වෙලාවකදීම. මොකද එයාට හම් වෙන දෙයක් කෙනෙක් පුද්ගලයෙක් හැටියට මේ බව නව කර්මයි. ඒ මට්ටම සියුම් වැඩි නම් හිතන්නකෝ දැන් ඔන්න අපිට පොත හම්බෙන්නේ. පොත දකින්නකොට පොත රැස් කරගත්ත රැස් කරගත්ත ධර්මතාවය අපි රැස් කරගත්තේ කොහෙද මෙහෙමයි ඉස්සෙල්ලා ඉඳන් තිබුණු පොත කියන බව මේකට කියන්නේ පොත කියලා පොඩි කාලේ ඉඳලා රැස් කරගත්ත ප්‍රඥප්තිය සමගම අල්ලන්න පුළුවන් විඳින්න පුළුවන් පොත එළියේ තියෙන බව නැවත රැස් කරගත්තා. දැන් පොත ඇති බවට හම්බෙන නිසාම මොකද වෙන්නේ? ආයතන ටික හදලා දුන්න බවපච්චය ජාති. දැන් හම්බෙන දෙයට නැවත විඳිනවා පෙට්ටියක්. දැන් මේ පෙට්ටිය විඳින බව තුල දැන් පෙට්ටිය ඇත්ත වෙලා. දැන් මේ පොත දැනගත්ත බව ඉතුරු නැතුවම නිරුත්තයි. දැන් පෙට්ටිය ඇත්ත වෙන බවයි ජීවිතේ තියෙන්නේ. නමුත් පෙට්ටියේ පේන තැනක අපිට පොත ඇත්ත වෙච්ච බව තියෙනවා. පොත ඇත්ත වෙච්ච බව තියෙන්නේ කොහෙටද? සියලුම දේ දැනගන්නේ කොහෙන්ද? තමන්ගේ මනස තුල. දැන් මනස තුල අපි දැනගෙන තියෙන්නේ පොත ඇත්ත කරගත්ත කෙනාමයි පොත දැකපු මමමයි පෙට්ටිය දකින්නේ. පොත දැකපු මම දැන් පෙට්ටිය දැකලා දැන් පෙට්ටිය දැකපු මම තව රූපයක් දකිනවා. දැන් පොතත් ඇත්ත වෙලා පෙට්ටියත් ඇත්ත වෙලා වෙන්නේ වශයෙන් බාහිර මේ අනිත් රූපයත් ඇත්ත වෙන තැනක තියෙන එකම ධර්මතාවයක් මොකද්ද? මේ දිගටම පැවතුණු Taman ඇත්ත වුණ බව. මේ පොත මන් තියලා ගියොත් ඔයගොල්ලන්ට හෙටත් ඇවිල්ලා පොත බලන්න මෙතන පුළුවන්. ඔයගොල්ලෝ හෙට එනකොටත් ඊයේ තියලා ගිය පොත තාම මෙතන තියෙනවා කියන්නේ ඇයි? ඔගොල්ලෝ ඊයේ ඉඳලා අද හෙට එනකම්ම මේ පොත දිහා බලන් හිටපු නිසාද? නෑ. ඊයේ ඉඳලා යම්තාක් සංකාර ප්‍රමාණයක් රැස් කරගත්තා නම් යම් පේන ඇහෙන අරමුණක් ඒ ඇහෙන හැම අරමුණකම නොසැලී තමන් රැස් කරගත්තා. තමන්ට තමන් රැස් කරගත්ත ඒ හැම අරමුණකම එකකට එකක් සම්බන්ධ විදිහට තමන් තමන් රැස් කරගත්තා. ඒක නිසා කාලය හම්බුණා ඒ කාලය නිසා ඔයගොල්ලන්ට හෙට ඇවිල්ලා ඊයේ පොත දැකපු මට අදත් පොත දකින්න පුළුවන්කම තියෙනවා. හෙටත් ඕගොල්ලන්ට පොත දකින්න පුළුවන්කම තියෙනවා. මොකද අර හැම අරමුණකම Taman Tamanට රැස් වෙන නිසා. අන්න ඒ Taman Tamanට රැස් වෙන ගතිය නැති වුණා. Taman Tamanට රැස් වෙන ගතිය පිළිසිඳ දැක්කොත් අන්න එතනයි නිවන. ටිකක් ලේසියෙන් කියන්නේ ගිහිල්ලා තේරෙන්නේ නැති තැනකින් තමන් තමන්ට රැස් වෙන තැන නැති වුණොත් අන්න එතනයි නිවන තියෙන්නේ. තමන් තමන්ට රැස් වෙන්න බෑ. ඒකයි ඒකේ තියෙන ගැඹුරු බව, ඒකයි ඒකේ තියෙන ඇත්ත. මොකද ඔක සරල කරලා කතා කරනකොට සමහර වෙලාවට අර ඒ වචනේ තියෙන නියම අර්ථයේ ටිකක් එහිට මෙහිට අඩු වීමක් එනවා. ඒ නිසා තමන් තමන්ට රැස් වෙන බවට යන්න බෑ. තමන් තමන්ට රැස් වෙන බවක් යන්න බෑ කියලා කියන්නේ ඒ ඒ ආයතන ඒ ඒ තැන නිරෝධ වෙන බව සාක්ෂාත් කරන්න ඕනේ. ඒ ඒ ආයතන ඒ ඒ තැන නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරන එක තුලයි නිවන කියන්නේ. එහෙම නැත්තම් යන්න කියෙත් මොකද්ද වෙන්නේ? ඒ ඒ තැන ඉපිට නිරුද්ධ වෙන බව පෙන්වුවේ නැත්තම් මේකේ Nirodha සාක්ෂාත් කරගන්න හත්වෙනි ඉන්ද්‍රියක් තියෙන කෙනෙක් මෙහි ඉන්නේ. මේකේ Nirodha සාක්ෂාත් කරන හත්වෙනි ඉන්ද්‍රියත් එක්ක ඉන්න වෙනවා. ඇයි මේකේ නිරුද්ධ බව පෙන්වන්නේ කාටද? මනසත් පිට නිරුද්ධ වෙන ඒක පෙන්වන්නේ කාටද? හත් වෙනි ඉන්ද්‍රියක් ඕන මේ ආයතන හයේම නිරෝධය බලන්න. ඒ නිසා මේ ඔක්කොම විඳිලා ඔක්කොම නිරුද්ධ බවට දැනගන්න හත් වෙනි ඉන්ද්‍රියක් ඇති කෙනෙක් රහතන් වහන්සේ විදිහට පණවන්න වෙනවා. මොකද අද එහෙම පැනවීම තියෙනවා. ඒකයි මේක ඒ විදිහට ගියොත් ඔය පැත්තෙන් අල්ලන්න බෑ කියලා කියන්නේ. මොකද හත් වෙනි ඉන්ද්‍රියක් ඇති කෙනා හම්බෙන්නේ කොහෙටද? මෙහි විඳින්නා නිරුද්ධ වෙන බව ඉඳලා. කොටිම කියනවා ඒක නිරෝධ සත්‍ය නෙමෙයි නිරෝධය තුල. නිරෝධ සත්‍ය හැම වෙලාවකදීම පොතෙන්තොර තමනුත් තමන්ගෙන්තොර පොතක් හම්බෙන්න බැරි බව තුල. ඒ ඒතන ඒ ඒ ආයතන නිරුත්තයි. සලායතනම නිරුත්තයි. සලායතනයම නිරුද්ධ වෙන තැනක නිවනයි කියනවා මිසක හත්වෙනි ආයතනය ඇති තැන නිවනයි කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් පැනෙන්නේ නැහැ. නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශයෙන් පනවන මහණෙනි හත්වෙනි ආයතනය ඇති තැන නිවනයි කියලා. නමුත් හත්වෙනි ඉන්ද්‍රියක් පනවන්නේ නැහැ කොහෙවත්. පනවන එකම ඉන්ද්‍රිය ධර්මතා හයම නිරුද්ධ වෙන තැන තමයි සලායතන නිරෝධය ආයතන හයම නිරුද්ධ වෙන තැන නිවන පනවන්නේ. එතකොට අන්න ඔය අර්ථයෙන් දැනගන්න හැම වෙලාවකදීම හැමදාම මතක් කරනවා මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය කියන සීමාව තුළ චතුරාර්ය සත්‍ය ඇතුළේ ඇති ඇතුළත ඇති ධර්මතාවය. ඒකයි වැදගත් කියලා කිව්වේ මූලික වශයෙන් අපි එදා කතා කරපු යමකේ කතා කරපු ඒ කාරණා ටික දුක, සමුදය, නිරෝධේ මාර්ගය සහ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය සහ නිරෝධ සත්‍ය. ඔය අට තේරුම් ගත්තොත් කෙනෙක් ඔය අටේ වෙනස් බව සමග එයාට පුළුවන් මේ ඕනම මාර්ගයක් ගලපලා බලන්න ඔය කියන්නේ දුක්, ඔය කියන්නේ එක්ක දුක, එහෙම නැත්නම් ඔය සමුදය, එහෙම නැත්නම් නිරෝධය, එහෙම නැත්නම් ඔය මාර්ගය. මාර්ග සත්‍ය හැම වෙලාවකදීම නිරෝධ සත්‍ය හැම වෙලාවකදීම අපිට පේන්න වෙනවා අපි ගැනම දැනුමක් අපි ගැනම නුවණක් අපිට ඇති කරලා කියන්න වෙනවා අපි ගැනම දැනුමක් අපි ගැනම නුවණක් කියලා කියන්නේ පොතෙන් තොර තමනු තමන්ගෙන් තොර පොතක් හම්බෙන්නේ නැති තැන ඒ මොහොතට හිත තියලා ඒ මොහොත ගැන නුවණ ඇති කරලා ඒ මොහොත ගැන ප්‍රඥාව තිබ්බොත් තමයි ඒ කෙනාට පුළුවන්කම තියෙන්නේ මිදෙන්න මොකද මිදෙන්නේ නොහට ගන්න බව තුල. මොකද එයාට නොහට ගන්න. පොත නැති බවට ගිහිල්ලා. පොත නොහට ගන්න බවට ගිහිල්ලා. එයාට ධාතුව තුලවත් නාම ධර්මතාව ටික තුලවත් ආයේ පොතක් හම්බෙන්නේ පොතක් නොහට ගන්න නිසා මිදුල නිවන කියනවා මිසක පොත තියෙනවා පොත තියෙනකොට හයවෙනි ඉන්ද්‍රියෙන් මම පොත ගැන දැනගෙන මිදුණ නෙමෙයි හත්වෙනි ඉන්ද්‍රියෙන් මිදුණ නෙමෙයි. පොත නොහට ගන්න බවට ගිය නිසා පොතෙන් මිදුණා පොත හටගන්නේ මට බාහිර ධාතු තුලවත් නාම ධර්මතා ටික තුලවත්. එතනට යන්නයි එතන තමයි ඵලය නැතිනම් එතන තමයි වහලේ උඩ. වහලේ උඩට නගින්න නම් අපිට ඕන වෙනවා අර පියයට පෙළ හොඳට ශක්තිමත් ලෙස හදාගන්න. ඒ නිසා මේ දේවල් එපා කියන්නේ. මේ දේවල් අවශ්‍යයි. සීලය අවශ්‍යයි, සමාධිය අවශ්‍යයි. හැබැයි හොඳට මතක තියාගන්න මේක අහසේ තීතියේ ඉන්න ගියොත් ඒක වැටෙනවා. ඒක ගහගන්න වෙන්නේ අර දෙපැත්තේ ශක්තිමත් කණු දෙක ඇති කෙනාට. කණු දෙක විතර නම් අපිට තියෙන්නේ දැනගන්න උඩ පැන පැන හිටියට ඒත් බෑ. අපිට සිද්ධ වෙනවා පොඩි කැලේ ටික අරගෙන යන්න. මොකද අපිට ඇත්ත අවබෝධ වෙලා නැත්නම් ඔය ඇත්ත අවබෝධ නොවුනේ අපේ ඔය කොතන හරි අඩුපාඩුවක් තියෙන නිසා. එක්කෝ අපි පොඩි කැලේ ටික අහස රඳව රඳව උඩට නගින්න හදනවා. එහෙමත් නැත්නම් අපි දෙපැත්තේ වී කැලේ දෙක තියලා තාම උඩ පනිනවා. මේ බොහෝ తాවකාලිකයි. වෙහෙසෙන කන් විතරයි. මේ ටික වෙහෙසෙන කන් විතරයි. මේක කරලා කරලා වෙහෙසිලා යන දවසක් එනවා මේක කරන්න බෑ කියලා හිතන දවසක්. අපිට තේරෙන්නේ කවදාවත් අපි යොදාගත්ත ක්‍රමයේ වැරදි කියලා. ඒක නිසා මේක නම් කරන්න බෑ කියන ක්‍රමයක් තමයි එන්නේ. ඒක නිසා අවශ්‍ය ක්‍රමයේ යොදාගෙන අපි අවබෝධ කරගන්න ඕන කෙලෙස් දුරු කරන ප්‍රතිපදාව මොකක්ද කියන එක. ඒක නිසා හොඳට ඉනිමඟක් හදාගෙන Tamanගේ වහලට නැගලා Taman වහලේ හදාගන්න නොතෙමි ඉන්න ඕන නම්. අල්ලපු ගෙදර වහලට නගින්නත් එපා. තමන්ගේ ගෙදර වහල හදාගන්න තමන්ගේ ගෙදර වහලට ගැලපෙනීම වගේ හදාගෙන නගින්න. එහෙනම් හැමෝටම මේ දේශනාව හොඳින් නිමගත් හදාගෙන තමන්ගේ ගෙදර වහරෙත් නැගිටින්න පුළුවන්කම ලැබේවා. හොඳයි කල්පනා කරගන්න අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්තලා බොහොම වටිනා කුසලයක් සිදු කරගත්ත වෙලාවේදී අපි මේ කුසලය අනුමෝදන් කළ යුතුයි අනුමෝදන් කරමු. මේ සියලු කුසල ධර්මයන් අපි අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අවසරයි ප්‍රේ ධර්මාචාර්ය මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට එවැගේම මේ පින්නතුන්ට පරම කල්යාණ මිත්‍රයෙක් වෙන අවසරයි අකරවිට සංඝනන්ද අපේ නායක මාහිමිපාණන් වහන්සේට අපි අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලා තුන් දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා ඒ වගේම ඉෂ්ඨකාරක මේ ස්ථාන අධිප්‍රහිත යම් දේව ධන සමූහයක් වෙනන් සීල් දෙවියන් මේකින් අනුමෝදන් වෙත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ සීල කුසලය හේතු වාසනා වේවා කියලා සාදු ඒ වගේම